ප්‍රශ්නෙකුත් අහලා තිනවා පාරමිතා පුරන්නේ කෙසේද? දාන සීල දාන සීල භාවනා සිදු කළ පසු ප්‍රාර්ථනා කළ යුතුයද? එසේ එසේ කලපසු එසේ එසේ කලපසු එය සිදු වෙනවාද ඔය මෙහෙමයි ඉතින් මේකේ දැන් බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරලා ලබා ගන්න එකක් නෙමෙයි. පාරමිතා පුරනවා කියලා කියනවනේ. ඔය පාරමී කියන වචනේ ඇතුලේ තියෙන ඇත්තට මේ මම මේ මී කියන්නේ හොඳම දේ. දැන් මී පැණි කියන්නේ පැණි වලින් හොඳම දේ. මේ මොකටද මේ මී කියන්නේ හොඳම දේට යන පාර. පාරමී. මේ එක එක පාරමී තියෙනවා. දැන් තමයි කියන්නේ මොකද අර කියන්නේ සින්දුකුත් තියෙන පාරමී උරුම අපි දෙන්නා කියලා. ඒ වෙන මේ එකක්. එහෙමත් තියෙනවා ඉතින්. එක එක ඒවා තියෙනවා. එතකොට මේ පාර කියන්නේ නිවනට යන පාර. ආරස්ථයි අන්න ඒක සාක්ෂාත් කර ගැනීම සඳහා පාරමිතා පුරන. ඒකට ඉතින් දාන, සීල, භාවනා වගේ කරනවා. ලෞකික පැත්තෙන් කරගෙන යනවා. නේද? ඒක බලන්න මේ වචන තුන තියෙනවා දාන, සීල, භාවනා. තුනක් මේ තියෙන්නේ. එතකොට ඇයි යෝගේ සද්ධර්ම ශ්‍රවණේ හලලා තියෙන්නේ? ඒ කියවෙන්නෙම නෑ. ඇයි අන්න නිවන් දකින්න කරින් ලෞකික වශයෙන් ওই ටික කරනවා. දන් දෙනවා, සීල් රකින්නවා. ඉතින් ලෞකිකව හරි මොනවා හරි මෛත්‍රී හරි භාවනා ටික උත් කරනවා. ඒ කරන ගමන් අර භික්ෂුන් වහන්සේලා උදෙසා අප උපස්ථාන කරනවා. ඒ කටයුතු කරනවා. කරනකොට මොකද වෙන්නේ? අර පසුතලේ හැදෙනවා. මොකටද? අර පාරමිතාව පූර්ණ වෙලා ඇවිල්ලා ඇවිල්ලා හරියටම නිවන් දකින්න දහමට නිවන් දකින්න වැඩ පිළිවෙල දැනගන්න ඕන පාර හරියටම කියලා දෙන සද්ධර්මයක් අහන්න ලැබෙනවා. ඉතින් අන්න ඒක හම්බ වුණාට පස්සේ තමයි දන්නේ පාරමිතා හරිය ගිහින් තියෙනවා කියන්නේ. يعني දැන් පාරමිතා පූර් තව තියෙනවනේ යන්න ඉස්සරහට නේද? හැබැයි අර නිකම්ම පහළ වෙන්නේ නැහැ මේවා. ඉබේම එන්නේ නැහැ. නේද? දැන් ඔය ඔකට තෝරගන්න ඕන නම් කුද්දක නිකායේ තියෙනවා බුද්ධ වග්ගය කියලා කොටසක්. නැත්තම් කුද්දක නිකායේ තියෙනවා මේ අපදාන පාළිය කියලා කොටසක් තියෙනවා. මෙන්න මේක අරගෙන කියවන්න. ඕකේ මුලින් තියෙන්නේ අපදාන පාළියේ මුලින් තියෙන්නේ බුද්ධ වග්ගය. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පාරමිතා පුරපු විදිය තියෙනවා. එතකොට හම්බෙච්ච බුදු පියාණන් වහන්සේලාගේ විදිය. විවරණගත් විදිය. ඔක්කොම තියෙනවා. ඊළඟට තියෙනවා ශ්‍රාවක පාරමිතාවේ කොටාසෙ විස්තර කරනවා. අරක මුලින් බුදු පියාණන් වහන්සේ කියන්නේ. අන්නේ ශ්‍රාවක පාරමිතාවේ කොටසේ ඔය 80 මා ශ්‍රාවක උත්තමයෝ නිතරම සරියුත් මහාඳුර, මුගලම් මහාඳුර, කාශ්‍යප මහරහතන් වහන්සේ, සීවලි මහරහතන් වහන්සේ ඒ වගේම අර කවුද මේ මේ කවුද අර නිරෝගිමත් භික්ෂුන් වහන්සේ මේ බක්කුල මහරහතන් වහන්සේ ඔයගේ ගොඩාක් මේ මහරහතන් වහන්සේලා පාරමිතා පුරන්න පටන් ගත්ත විස්තරය කරනවා. බොහොම පොඩි දේවල් වලින් පටන් අරන් තියෙන්නේ. සමහරලාට අර ආර්ය උත්තමයේ මහ ගුණයක් දැකලා. සමහර අය ඉන්න පාරමිතා ඔය අසුමා ශ්‍රාවකයන් ගොඩාක් වෙලාට ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ නමකගේම ಗುಣ දැකලා. ඒ වගේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ අනෝමදස්සී බුදු පියාණන් වහන්සේ ඉදිරියේ තමයි ඔව් අනෝමදස්සී බුදු පියාණන් වහන්සේ ඉදිරියේ දවසක් දකින්න උන්වහන්සේව. දකින්නකොට ඒ උන්වහන්සේගේ මහා ශ්‍රී දේහ ලක්ෂණය දැකලා මේ මේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ වලින් දැකලා හිතනවා මේ මහා උත්මයේක මෙහෙම දේහ දේහ ලක්ෂණ තියෙනවා නම් උන්වහන්සේගේ ප්‍රඥාව කොහොමට ඇද්ද කියලා. එදා එදා සාරිපුත්ත මහ රහතන් වහන්සේ එදා ඒතර මෙන්න මෙතනදී පාරේ වඩිනෝ දැකලා වඳිනවා මේ බිම දිගා වෙලා වඳිනවා උන්වහන්සේගේ මේ මහා ප්‍රඥා ගුණයටම নমස්කාර වේවා කියලා වඳින මේ ප්‍රඥා ගුණය අසමසම ගුණයක් අපිට හිතන්නවත් බැරි ගුණයක් ඒ ගුණයට নমස්කාර වේවා කියලා වඳිනවා වෙන්නේ. ඔන්න ඒ වෙලාවේ අනුමුදස්සී බුදු පියාණන් වහන්සේ කියනවා අරහත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණයක් ගැන පැහැදිලා ඒ ගුණය තාම දැකලා නැහැ. නමුත් ඒ ගුණය ගැන පැහැදිලා මෙහෙම අසමසම උත්මයේ ගුණයක් කියලා දැකලා ඒකට වැඳ නමස්කාර කරපු එකේ හේතුයේ ඵලය හැටියට මහා භද්‍රකල්පයක් පහළ වෙනවා. භද්‍රකල්පේ හතරවෙනි බුදු පියාණන් වහන්සේ හැටියට ගෞතම බුදු පියාණන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙනවා. අන්නේ ගෞතම බුද්ධ ශාසනයේදී ප්‍රඥාවන්තයන් අතර අග්‍රම උත්මයේ හැටියට ගෞතම බුද්ධ ශාසනයේ අගසව් නමින් සාරිපුත්ත නමින් එදාට අරිහත් ඵලය පූර්ණ කරනවා කියලා අර විස්තරේ කියනවා අනෝමදස්සි බුදු පියාණන් වහන්සේ. එතකොට ඒ පාරමිතා පුරාගෙන ආපු කාලය. ඉතින් ඒ වගේ තමයි. ඉතින් අපි අපි සියලු දෙනාමත් ඉතින් නිවන් දකින්න ඉන්නේ යම් යම් පාරමිතා පුරාගෙන. ඉතින් එතකොට අර ලෞකික වශයෙන් ඒ ටික කරනවා. ඉතින් කළා මේ කරන පුණ්‍ය ශක්තිය මොකක් හරි පින්කමක් කළා. ඒ පුණ්‍ය ශක්තිය ඒ බුදු පියාණන් වහන්සේලා වේ අනන්ත අප්‍රමාණ මහා ගුණස්කන්ධේ නමස්කාර කරලා ඒ ගුණේ කරපු ඒ ප්‍රඥා ගුණේට නමස්කාර කරලා මේක උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමටම මේ පිනද හේතු වාසනා මේවා කියලා නිවන් දැකීමේ චේතනාවෙන්ම නම් ඒක කරන්නේ. අන්න එතකොට ඉතින් අටපිරිකර පූජා කරනකොට උනත් එච්චරයි. ඒ පූජා කළා මේ බුද්ධ ශාසනයක අෂ්ටාරික මහා සංඝරත්නයක් වැඩ ඉන්නවා. ඒ අෂ්ටාරික මහා සංඝරත්නය කිව්වේ සෝතාපන්න මාර්ගයේ සෝතාපන්න ඵලය, සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය, අරියත් මාර්ගයේ අරියත් ඵලය කියන අට්ඨපුද්ගලෝ ඒසබගෝතු ශා วก සංඝෝ කියන මේ අට්ඨාරික මහා සංඝරත්නයක් වැඩ ඉන්නා. අන්නේ උත්තරීතර අට්ඨාරික මහා සංඝරත්නය විසින් දේශනා කරන්නා වූ උත්තරීතර ආර්යෂ්ටාංගික මාර්ගයක් උන්වහන්සේලා දේශනා කරනවා. අන්නේ අෂ්ටාරික මහා සංඝරත්නය විසින් දේශනා කරන්නා වූ ඒ උත්තරීතර ආර්යෂ්ටාංගික මාර්ගයේ උදෙසාම මේ අට්ඨ පරික්කාර පූජාව පූජා වේවා පූජා වේවා පූජාම වේවා කියලා අටපිරිකර පූජා කරලා තියෙනවා නම් දුන්නු අටට අට ලැබෙනවා. කොයි වෙලාවක හරි ලැබෙනවා. දුන්නු අටට අට ලැබෙනවා. ඒක කසාසරේ කවදා කරලා තියනවද කියන්න දන්නේ නැහැ. ඒ එදා ඒ විදිහට නම් වැපුරුවේ අස්වැන්න නේ. නැත්නම් බැරි වෙලාකත් අටපිරිකර පූජා කළා අනේ අපේ ලොකු කෙලියට කාවරි හොඳ එකක් හොඳ කෙනෙක් හරියන්නේ. එතකොට ඉතින් එතකොට වෙන්නේ ඉතියා. එතකොට ඉතින් ඉල්ලලා තියෙන වෙන එකක් නේ. නේද? ඒ මනාපේ තියෙන වෙන එකකට. ඉතින් අර වගේ නම් අන්න ඒකට ඕන කරන පසුතලය හැදිලේ. හරි. මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නෙට උත්තරය දුන්නා. හරි. අපි යමු මේ මාතෘකාවට කෙලින්ම පටිච්ච සමුපාදය මතක ඇති තථාගතයන් වහන්සේ පෙන්වුවා පටිච්ච සමුප්පාදය මහා ගැඹුරු ධර්ම භාණ්ඩාගාරික උත්තරමයට කිව්වේ නේද ගැඹුරු නිකන් මේක මෙන්න මේ වගේ පොඩි මූල ධර්මයක් මම පෙන්වන්නම් මුලින් නිකන් හරියට නිකන් මෙන්න මේ වගේ වැඩක් අපි ඉන්නවා ලොකු කැරකෙන තැටියක් තියෙනවා. මේ තැටිය කැරකෙනවා වාමාවෘතව. තැටිය කැරකෙනවා වාමාවෘතව. මේ තැටිය උඩ ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජනතාවක්. හරි. එතකොට මේ තැටිය උඩ අපි ඉන්නකොට තැටිය කැරකෙන පැත්තට මේක උඩ ඉන්නයි මොකද වෙන්නේ? කැරකෙන්න ගන්න. එතකොට නිතරම අපේ ඉස්සරහා ජනතාව ඉන්නවා. තව කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තැටි කරගෙන පැත්ත බලාගෙන ඉන්නවා. අපිත් ඒ තැටි කරගෙන පැත්ත බලාගෙන අපි ඒගොල්ලෝ ඔහොම ඉන්නවා. හැම වෙලාවෙම අපිට පේන්නේ ඒගොල්ලන්ගේ ඉස්සරහද පිටිපස්සද. දැන් ඔක්කොම අර කරගෙන පැත්තට හැරිලා ඉන්නවා. හැරිලා ඉන්නකොට අපිට හැම කෙනාගෙන් පේන්නේ පිටිපස්සනේ පේන්නේ ඉස්සරහ පේන්නේ නැහැ නේ නේ. දැන් ඔන්න ඔහොම කැරක් කැරක ඉන්නකොට අපිට කවුරු හරි ඇවිල්ලා පෙන්නනවා. උඹලා ඔය යන අත වැරදි. ඔය කැරකෙන අත වැරදි කියලා පෙන්නනවා. ඔක යන්න ඕනේ ඔය අතර නෙමෙයි අනිත් පැත්තට කියන්නේ. ඒ කියන්නේ දැන් වාමාවුතු පැටිය කරගෙනවා අපිට පෙන්වලා දෙනවා යන අත වැරදි. බල ඔක හැරෙන්න ඕනේ ආය. හැරිලා අනිත් පැත්තට යන්න ඕනේ. දැන් පැටිය මේ පැත්තට කරගෙනකොට අපි යනවා අනිත් පැත්තට. පැටිය වමට කරගෙනකොට අපි යනවා දැන් දකුණට. එතකොට අපිව පේන්නේ අපි අපි මේ පැත්තට අපිට කට්ටිය පේන්නේ මොන විදියටද? ඈ ඉස්සරහට පේන්නේ. කට්ටිය යන්නේ එක පැත්තකට අපි යන්නේ එක පැත්තකට. අර පැත්තට කෝටි සංඛ්‍යාත ජනතාවක් යනකොට මේ පැත්තට 10 12 දෙනෙක් විතර යනකොට අනිත් පැත්තට අර කෝටි ගානකට හිතෙන්නේ අපි යන්නේ කොයි පැත්තට කියලාද? ඒතර කාට පිස්සු කියලාද හිතෙන්නේ? අන්න. අපිට පිස්සු ඇයි? යකෝ මේ ඔක්කොම යන්න ඕනේ මේ පැත්තට මුන් ටික විතර මේ පැත්තට යනවා. උන්ට පිස්සුද මන් දන්නේ නැහැ. හිතෙන්නේ නැද්ද? ඒතර කොහොමද try කරන්නේ මොකක් කරන්නද? නෑ නෑ අපි යන පැත්තටම යමල්ලා. දැන් හරියටම ගියාත වැරදි කියලා යන්න ඕන අත තෝරගත්ත කෙනා කොච්චර අතින් ඇල්ලුවත් අර අත ගසදා ගසා දාලා යනවද නැද්ද? කියන්නේ අනිත් පැත්තට යනවද නැද්ද? කියන්නේ වමට යනව නෙමෙයි. දැන් හැරුණේ අනිත් පැත්තටනේ. එතද අපේ ඉස්සරහට කවුරු හම්බ වුණත් එතන ওই පැත්තට යන එක උඩුගම් බලා යන එකක්ද? නිකන් යන අතට මොහේ යන එකක්ද? උඩුගම් බලා යන. යනාතට යන්න ලේසියි. ඒකට මෙච්චර මොකක්වත් ඕනේ නැහැ. යනාතට ඔහෙ යන්න ලේසියි. දැන් ගඟක ගලන අතට යන්න ලේසියිනේ. අපි උඩුගම් බලා යන්නනේ අමාරු. බාධක වැඩියි. ඉස්සරහට දැන් ඔක්කොම දැන් අපි මුලින් වැඩේ පටන් ගත්තේ කොහොමද? කට්ටියත් එක්ක නිවන් දකිමු කියලාද එකට යන් කියලාද? එකට යන් කියලා. දැන් එකට යන් කියලා ගිහිල්ලා අපි අනිත් පැත්ත හැරෙනවා. ගියාත වැරදි කියලා තේලා අනිත් පැත්ත හැරෙනවා. ඒතර අනිත් කට්ටිය අපිට කියන්නේ මොකද්ද? මෙච්චර කාලෙ එකට යන්නේ කියලා කියලා මෙන්න දැන් අනිත් පැත්ත හැරිලා. ඒක හරියන්නේ නැහැ. යනවා කිව්වොන යමන් එකටම කියලා මොකෝ කරන්නේ? ඔය අතෙන් අදින්න කොටයි කරනවා කොහොම හරි. එහෙනම් මොකද කරන්නේ ඇත්තටම? අත කසා දාලා යනවා ඉතින්. වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ මේක මේ කැරගෙන කැරගෙන පැත්තට විරුද්ධව තමයි වැඩ කරන්නේ. දැන් මේ මේක ඕගලන්ට මේ පින්තූරේ පේන මැද්දේ තියෙන දැති රෝධ ටිකක් නේ. නේද? ඉතින් මෙන්න මේකට මම පොඩි මුලින් ඕගලන්ට මේක තෝරගන්න පොඩි උදාහරණයක් පෙන්නනවා. අපි බලමු මේ උදාහරණය කරනකොට මොකද්ද මේක කරන්නේ කියලා ඕගොල්ලෝ මුලින් තෝරගන්න ඕනේ. මේ දැති නිකන් කරගෙන්නේත් නැහැ. දැති නිකන් කරගෙන්නේ නැහැ ඔගේ. ඒකයි වැඩේ තියෙන්නේ. මෙන්න මේක මෙහෙම තියෙද්දි මේක දෙනවා පොඩි වැඩක්. දැන් ඇතිටි කැරගෙන ගන්නවා නේද? ඈ? ඔය මේ පැත්තේ තියෙන ලොකු රතු එකක් තමයි කෙලවරේ තියෙන්නේ. ඒ කියන්නේ මොන වගේ එකක්ද ඇඟෙන පැත්තේ? ඒ කෑල්ල ටික රතු පාටත් වැඩි. අර මැද තියෙන දැත්තක් ගලව ගත්තොත් මොකෝ වෙන්නේ? දැන් දැති පහක් තිබ්බා. නේද? ඒ මැද තියෙන දැත්ත ගලව ගත්තොත් මොකද වෙන්නේ? අර අවසාන එතනින් එහාට තියෙන දැති එකක් රෝද එකක්වත් කැරගෙනවලු. එතනින් එහා නවතින. එතකොට එතනින් එහා කැරකෙන්නේ නැත්තම් ඔය අවසානයේ හම්බෙන මහා රෝදයක් හැටියට පේන්නේ. අපිට මොකක් හරි ශෝකයක් පරිදේවයක් දුක්ඛයක් දෝමනස්සයක් ගෙන දෙන දෙයක් නම් ඒක නැවතිලාද නැද්ද? හැබැයි මේක වැදුනට වැඩක් නැහැ. මැද්දෙන් කැල්ලක් ගලවගෙන. මෙන්න මේ වගේ පටිච්ච සමුප්පාදයේ තියෙනවා දැතිරෝධ 11. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන අර දැතිරෝධ මම සම්බන්ධ කරා නේද? ඒ මොකද්ද ඒ කරේ? මේ මේ මොකද්ද? පටිච්චේ. වෙච්ච ගමන් ප්‍රත්‍ය ටික සැකසෙනවා. කැරගෙන ගන්නවා. අර ඊතලේ ඇවිල්ලා වදින්නේ මොකෙන්ද? පටිච්ච වුණා. පටිච්ච වෙච්ච ගමන් කැරගෙන ගන්නවා. දැන් මෙන්න මේ පටිච්ච වෙනකොට කැර කැර යන අපි මේක ප්‍රඥාවෙන් කොහොම හරි මේ එක දැත්තක් වැලෝ ගත්තොත් එක්ක මේක වද්දන්න නැතුවම ඉන්න වෙනවා. හැබැයි වැදුනත් මේ එක දැත්තක් ගලව ගත්තොත් අර අවසානේ නවතිනවද නැද්ද? මෙන්න මේ වගේ අපිට මේක නවත්තන්න පුළුවන් තැන් තියෙනවා කිහිපයක් ප්‍රබල වශයෙන්. එකක් අවිද්‍යාව. අනිත් එක සංකාරය. තව එකක් තියෙනවා වේදනාව. තව එකක් තියෙනවා තණ්හා. තණ්හාව ළඟින් නතර කරගන්න බැරි වුණොත් උපාදානය කරගෙනවමයි උපාදානය කරගෙනවා කියන්නේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස යනවාමයි නතර කරන්න බෑ. හැබැයි අපිට කඩන අවසාන දැනක් තියෙනවා වේදනාව. වේදනාව නැමැති මෙන්න මේ දැතිරෝධය ගලව ගත්තොත් තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම කොහෙන්නේ? ඔක්කොම ටික නවතිනවා. ඒතර අර අවිද්‍යාවෙන් ගත්ත තීරණේ කර්ම භවයක් කරා යන්න බෑ. අන්න ඒ හින්දා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මේ පටිච්ච සමුප්පාදේ යම් තැනක් අරගෙන එතන චතුරාර්ය සත්‍ය දකීද? ඔහු එතනින් රෝදේ ගලවනවා. ඒක තමයි ඔයගලට මම පෙන්වුවේ ගිය සතියේට ඉස්සෙල්ලා සතියෙත් පෙන්නවා ඥාන සූත්‍රය. ගිය සතියේ ඥාන සූත්‍රය අරගෙන පෙන්නවා මොකද්ද? වේදනාව පෙර නොඇසූ විරුදන විදියට මම දැනගත්තා. වේදනා සමුදය දැනගත්තා. වේදනා නිරෝධය දැනගත්තා. වේදනා නිරෝධ මාර්ගය දැනගත්තා නම් ඔහු චතුරාර්ය සත්‍ය දැක්කා. ඒතකොට අර දැතිරෝධ වලින් ඔහු කොයිතැනද දකින්නේ? වේදනාව කියන තැන. වේදනාව කියන තැන. ඒක මේ ඒ තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා එක්තරා අවස්ථාවක මේ මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. එතකොට පෙන්නනවා යමෙක් මේ දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය දකීද සම්මාදිට්ඨියයි. ඊට පස්සේ අහනවා වෙන නැද්ද ක්‍රමයක්? දැන් සම්මාදිට්ඨිය දකින්න වෙන ක්‍රමයක් නැද්ද අහනවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ කියනවා අවිද්‍යාව දනි අවිද්‍යා සමුදය දනි අවිද්‍යා නිරෝධය දනි අවිද්‍යා නිරෝධ මාර්ගය දනි අයං උච්චති සම්මා දිට්ඨි ඊට පස්සේ යන තව ක්‍රමයක් නැද්ද තියෙනවා සංඛාරය දනි සංඛාර සමුදය දනි සංඛාර නිරෝධය දනි සංඛාර නිරෝධ මාර්ගය දනි අයං උච්චති සම්මා දිට්ඨි තව නැද්ද ක්‍රමයක් ඔහම ආගෙන යනවා බුදුහාම ඉතින් මම 11ම යන එකින් එක එකින් එක කියනවා ඔන්න ඔය කියනවා ආහාරය දනි ආහාර සමුදය දනි ආහාර නිරෝධය දනි ආහාර නිරෝධ මාර්ගය දනි අයං උච්චති සම්මා දිට්ඨිය. ආහාර දනි ආහාර සමුදය දනි ආහාර නිරෝධය දනි ආහාර නිරෝධ මාර්ගය දනි අයං උච්චති සම්මා දිට්ඨිය. මොනවද දන්න ආහාර? රෝස් පාන් දන්නවා, මාළු පාන් දන්නවා, මේ කිඹුල බනිස් දන්නවා, ෆ්‍රයිඩ් රයිස් දන්නවා, කොත්තු දන්නවා. ඔක්කොම දන්නවනේ. ආහාර දනි. ආහාර සමුදය දනි. ඒවා හදන විදියක් දන්නවද? දන්නවා. කොහොමද හදන්නේ? මම මේ පෙන්නන්නේ නැහැ. ඒ හදන ඉඳ දැනගන්න කිව්වා බේකරි හදන ටිකෙන් දැනගන්න වෙන්නේ. හරි. ඒ ටික දැනගත්තයි කියමුකෝ. Nirodhe. ඒ බුද්ධ ශාසනයේ ආහාර කියන්නේ ඕවා නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කන බොන ආහාර එහෙම නෙමෙයි. මොකද කන බොන ආහාර නිරෝධ කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බැරි වෙලාවකට ওই ටික ආහාර කියලා ගත්තොත් එහෙම ඒ දැන් අපි පුරුදුනේ මේ වචන ටිකනේ අපිට ආහාර කිව්වම එච්චරයි පුරුදු. ඒ ආහාර නෙමෙයි මේ කියන්නේ. සසර ගමනට හේතු සකසන යම් ආහාරයක් ඇද්ද? ආහාර සමුදයක් ඇද්ද? ආහාර නිරෝධයක් ඇද්ද? ආහාර නිරෝධ මාර්ගයක් ඇද්ද? අයං උච්චති සම්මාදි. ඔන්න ඔයගේ තණ්හාව දනී තණ්හා සමුදය තණ්හා නිරෝධය තණ්හා නිරෝධ මාර්ගය. අන්තිමටම කියනවා යමෙක් පටිච්ච සමුප්පාදය දකි පටිච්ච සමුප්පාද සමුදය දකි පටිච්ච සමුප්පාද නිරෝධය දකි පටිච්ච සමුප්පාද නිරෝධ මාර්ගය දකි අයං උච්චති සම්මාදිට්ඨි කියලා තථාගතයන් වහන්සේ කෑල්ල ගහක් පෙන්නලා කියනවා ඔය කෑල්ල ගස් දෙකලා තියෙනවද ආ දැකලා නැත්නම් එරබුදු ගහක් හිතා ගන්නකෝ නැත්නම් කෑල්ල ගහක් පෙන්වන්න වෙනවා මේ ඒ එරබුදු මල වගේම ටිකක් කීටට දිගට මේ රතු පාටම මලක් එනවා කෑලගස් කියන්නේ ඒ වගේ જાති. අර මැයි මල් වල වගේ රතු පාට ඊට දිගට එන්නේ මල. ඉතින් මෙන්න මේ ගහක් වෙන්න ලහන තථාගතයන් වහන්සේ මේ මේ කෑල ගහ දකින්න එක්තරා කෙනෙක් මෙන්න මේ විදිහ. මේ කෑල ගහ වේලිලා ගිහිල්ලා පොතු හැලෙන තැනට ඇවිල්ලා කොළත් හැලිලා තියෙනවා. අහනවා මේ ගහ මොකද්ද කියලා. කෑල ගහක් කියන්නේ. ඊට පස්සේ ගහේ පොතු මේ මේ දලු ටික දාන්න යන්තම් දියලා ලියලන්න ගන්නවා. ඊට පස්සේ අහනවා මේ මොකද්ද කියලා. ඒත් කෑල ගහ කියන්නේ. ඉතින් ඔහොම ගිහිලා කොළ ටික හොඳට එනවා. ආවට පස්සේ යනවා මේ මොකද්ද මේ ගහ? කෑල ගහ කියන්නේ. ඊට පස්සේ යනවා ඒකට අර පොහොට්ටු ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා මල් හොඳට පිපෙන්න ගන්නවා. මේ මොකද්ද කියලා අහනවා. කෑල ගහ. ඊට පස්සේ යනවා දැක්කේ එකම කෑල ගහ වුණාට දැක්ක ස්වභාවයන් වෙනස් නේද අහනවා. ඔන්න උපමාව කියලා කියන තථාගතයන් වහන්සේ එපරිද්දෙන් යමෙක් පටිච්ච සමුප්පාදය දකිද පටිච්ච සමුප්පාද සමුදය දකිද නිරෝධය දකිද නිරෝධ මාර්ගය දකිද සම්මාදිට්ඨිය කියලා ඊළඟට අර කෑල ගහ දැක්කා වගේ පටිච්ච සමුප්පාදෙන් එකින් එක කඩලා කඩලා කඩලා කඩලා ඔය කොයි ආකාරයකින් හරි උතෝර දැනගත්තා නම් මෙන්න මෙතන දැති රෝධයක් ගැලවෙනවා. ඒක තමයි මේ මෙච්චරලා විස්තර කරන්නේ. නේද? ඉතින් අපිට එක එක්කෙනා දැති රෝධ ගලවන තැන් වෙනස් වෙන්න පුළුවන්. නේද? දැන් සමාජාලට කෙනෙක්ට දැති රෝදේ ගලව ගන්න ලේසිම වෙන්නේ මම රූපෙන් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙකුට සද්දෙන් කියනකොට වෙන්න පුළුවන්. තව කෙනෙකුට ගන්ධෙන්, තව කෙනෙකුට රසෙන්. ඇයි? එයාගේ වැඩිම පටිච්චයේ තියෙන රූප වලට වඩා රසට. එතකොට තමයි එයාට පහර වදින්නේ. අන්න මෙතන තමයි මට වැරදුනේ කියලා. තව කෙනෙක් දින්නේ ඒ රූප වලට වඩා රූප වලින් දැනෙනා වූ සංඥා වලටයි තියෙන්නේ. වර්ණ සංඥා හැඩතල ඒවට තියෙන්නේ. නේද? අර මම උදේ කිව්ව උදාහරණයක් කොට් එකට වඩා කොට් එකේ තියෙන වර්ණ සංඥාවටයි බැඳිලා තියෙන්නේ. අර රෝස පාට නිල් පාට වගේ. අන්න ඒ වගේ අන්න Tamanට මේක තේරෙන්න ගන්න. ඔන්න ඔය ටික තේරෙන තේරෙන එකට තමයි කියන්නේ මෙන්න මේක දහසක් නැයින් තේරුම් ගන්න. ඒ කියන්නේ ගඟට බහින්න තියෙන තොටු පොළවල් තියෙන ඕන තරම් හැම තොටුපළක්ම එක විදිය නෙමෙයි සමහර තොටුපළ ටික පොඩ ස්මූත් එකේ බහින්න පුළුවන් සමහර තොටුපළවල් වල ගැම් එක පාට බහින්න තියෙනවා මේ වගේ හැබැයි බහින්නේ එකම තොටු කොච්චර තොටු පොළ වලින් බැස්සත් බහින්නේ එකම ගඟට අන්නේ ගඟ විස්තර කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි තොටු පොළට බහින ක්‍රම කියලා විස්තර කරන්නේ අපිට ඕන ඕනේ බෑ පටිච්ච සමුප්පාදය තුලින් විතරයි. ඒක හිතෙන හිතෙන ඒවා ගන්න බෑ. තේරෙනවද? රූපයක් ගත්තොත් රූපේ විතරක් බෑ රූපය රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ මාර්ගය. කොහෙන් ගත්තත් අපි ගන්න එක ගන්න ඕනේ චතුරාර්ය සත්‍යෙට මතක ඇති ඔයගලන්ට මම දැන් සති දෙකකට කලින් අනිත්‍යවත සංඛාරා විස්තර කරනකොට ඒක චතුරාර්ය සත්‍යයට දාලා පෙන්නනවා. මේකේ සමුදය මොකද්ද? මේකේ දුක මොකද්ද? මේකේ නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද කියලා පද පේලි හතර. නේද? ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේකේ මම පොඩි තව උදාහරණයක් ඔයගලන්ට පෙන්නනවා මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න මේක හරි ඕන වෙන්නේ තේරුම් ගැනීමට පොඩි උපමා පෙන්වන්නේ හේතුවක් මත. මේ ඔරලෝසුවේ කට්ට දුවනව නේද? ඈ හරි නෑ නෑ නෑ මේකේ දුවන්නේ නෑ මං අර ඔරලෝසු වල මෙහෙම කට්ටු දුවනවා නේද අපිට පේන්නේ ඔය කටු ටික දුවනවා නේද පේන්නේ අර ඇතුලේ තියෙන දැති රෝධ ටික දුවනවා පේනවලු නෑ අපි ඔය දැති රෝධයක් ඇතුලේ තියෙන දැති රෝධයක් ඔය දැත්තක් කඩාගත්තොත් හරි ඒක චූටි චූටි පොඩි දැති රෝධයක් හරි ගලව ගත්තොත් සමහර දැති රෝධ ලොකුයි සමහර ඒවා පොඩි නේද එහෙම තියෙනවනේ මේකේ ওই චූටි දැති රෝදයක් හරි ගලව ගත්තොත් මේ ඔරලෝසු කටුව වැඩ කරනවා. වැඩ කරන්නේ නැහැ. හැබැයි මේ දැති රෝද ටික නතර කරන්න නොදී මොනවාද කට්ටක් මේ මේ මේ එක වීල් එකක් ගලව ගන්නෙත් නැතුව හැම වෙලාවෙම වයින් කර කර හිටියොත් මොකෝ වෙන්නේ? මොනවත්වා වෙලාව යනවා නේද? නේද? මෙන්න මේ ලෝකයේ ගමන් කරනවට කියනවා වාමාවෘත වෙනවා. වාමාවෘත තමයි ලෝකේ ගමන් කරන්නේ. ඕකට විරුද්ධව වැඩ කරනවට කියනවා දක්ෂිනාවෘත වෙනවා. එහෙනම් තමයි තථාගතයන් වහන්සේ නමකගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ඌර්ණ රෝම ධාතුව කියන එක දක්ෂිනාවෘතෝ පිහිටන්නේ. ඔක සක්විති රජ කෙනෙක්ගේ පිහිටන්නේ වාමාවෘතෝ. නියත වශයෙන් බුදු වෙනවා නම් පිහිටන්නේ දක්ෂිනාවෘතෝ. ඒතර වාමාවුතෝ පිහිටන හින්දා තමයි සක්විති රජ කෙනෙක් පහළ වෙලා ලෝකයට හොඳට කියන්නේ මිනිස්සුන්ට යහපතක් ගැන විදිහට මහා ලෞකික පැත්තෙන් උපරිම සැප සම්පත් තියෙන විදිහට ලෝකයක් ගොඩනගන්නේ. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම පහළ වෙනකොට එන්නේ ඒකට විරුද්ධව. දැන් ලෝකේ මිනිස්සු නිවන් දකින්න පැත්තටනේ නේද? එහෙනම් අර වාමාවුතෝ කරකෝණ එක දක්ෂිනාවුත වෙනවා. එතකොට අපි මේ ඔර්ලෝසුවේ වයින් කරකවන්න කරකවන්න කරකවන්න මොකෝ වෙන්නේ? බාමාවුත දුවන කටු ටික නේ. ඒ කියන්නේ ලෝකේ ගමන් කරනවා. ඉතින් කොහොමද අපි වයින් කරන්නේ? ඔර්ලෝසු වයින් කරන එක වගේ දැන් බලන්න කොහොම වයින් කරන්නේ රූපත් එක්ක. හොඳයි වටිනවා. සාරයි. වයින් කරනවද නැද්ද? පටිච්ච වුණා. සද්ද ටික එක කොහොමද වයින් කරන්නේ? හොඳයි වටිනවා සාරයි. ගන්ධ හොඳයි වටිනවා සාරයි. රස හොඳයි වටිනවා සාරයි. මේ වගේ ඔක්කොම ගත්තාම හොඳයි වටිනවා සාරයි. ඒක සාරහින්ද වයින් කරනවද නැද්ද? වයින් කරනවා. එතකොට මේක මේක නිරන්තරයෙන් දුවනකොට මොකද්ද කියන්නේ හදාගන්නේ අපි? කාලය යනවා කියන කියන්නේ. වයින් කරන්නේ නැත්නම් කාලය යනවාද? එහෙනම් වයින් කරන වැඩේ නතර කරොත් කාලයකට බුදු දර්ශනේ කාලයකට පනවනවද අකාලිකවද? කාලේ ලෝකයටයි තී නිවන අකාලිකයි. එහෙනම් වයින් කරන තාක්කල් අකාලික වෙන්න බෑ. වයින් කරන තාක්කල් අකාලික දහමක් දකින්න බෑ. බෑ? ඇයි? ටාගට් වැඩි. මේ ලබන අවුරුද්ද මේක කරන්න. ඊළඟ අවුරුද්ද අරක් කරන්න. ඊළඟ ටාගට් ඉස්සරහා තියෙන සෑහෙන්න. එතකොට අපි කාලය මොකෝ කරන්නේ? කාල පනවගෙන ෂෙඩියුල් අදාගෙන මෙහෙම මේ. දැන් ඉතින් පුළුවන් තරම් වයින් කරනවා. දැන් නිවන් දකින්න තින්නේ වයින් කරලාද වයින් කරන වැඩේ නතර කළාද? ඔය දෙකෙන් අමාරු කෝකද? නතර කරන එක අමාරු. ප්‍රශ්නේ තියෙන නතර කරන එක ලේසි. වයින් කරන එක අමාරුයි. බලන්නකෝ වයින් කරලා කොච්චර නම් වැඩද අපිට. අරව බලා ගන්න ඕනේ මේව බලා ගන්න ඕනේ නේද? අර ගෙදර ප්‍රශ්න මේ ගෙදර ප්‍රශ්න රටේ ප්‍රශ්න ගමේ ප්‍රශ්න පක්ෂවල ප්‍රශ්න නේද? වයින් කරන්න කරන්න මොකෝ තියෙන්නේ? ප්‍රශ්න වෙලයි. වයින් කරන්නේ නැතු වුණා. ප්‍රශ්න නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වයින් කරන උන් හිතනවා අපිට පිස්සු කියලා. වයින් කරන උන් හිතනවා අපිට පිස්සු කියලා අයියේ. අපි වගේ උඹලත් වයින් කරපන් කියලා තමයි කියන්නේ හැම වෙලාවෙම. දැන් අපි තේරුම් ගත්ත ධර්මයත් එක්ක වයින් කරලා ගන්න දෙයක් නැහැ. අන්න එතකොට තමයි බුද්ධ ධාතනේ කවදාකවත් තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? ගෙවිච්ච අතීතයේ ගෙවිලි ඉවරයි. ආපු නැති අනාගතේ ඇවිල්ලා නැහැ. පච්චුප්පන්න මොහොතේ යමෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකීද? ඔහු නිවන් දකින්න. ඒකට මොකක්ද තියෙන කාලේ? දැන් නිවන් දකින්න මොකක් තියෙන කාලෙද? දැන් කොයි වෙලාවෙද මේ කරන්නේ? මේ පටිච්ච වෙන මොහොතේ. ඒකට කොහෙද කාලසටහන් එතකොට? මේ ඔර්ලෝසි කටු කරගෙනකොටද කෙලස් වෙන්නේ? නැහැ. ඔර්ලෝසි කටු සම්බන්ධ නැහැ නේ කෙලස් වලට. සම්බන්ධද? සම්බන්ධ නැහැ. එහෙනම් මේවා ගැඹුරු දකින්න මේවා නේ. නැත්තම් දැන් උදේ පින් හවස පව් එහෙම තියනවද? එහෙම නැහැ හොඳේ. තව එහාට යන්න වෙනවා. උදේ පින් හවස පව්. එහෙම වෙනවා. එහෙම නෑනේ. චේතනාම් භික්කවේ කම්ම වදා. චේතනා මූල් කරගෙන තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේක කොහොම හරි අපි මොකද කරන්න ඕනේ? චූටි දැත්තක් හරි ගලව ගන්න ඕනේ. නේ? සාමාන්‍ය මහ දැත්තක් ගලව ගන්න බැරි නම් චූටි දැත්තක් හරි ගලව ගන්න. ඇයි ඒ? චූටි දැත්තක් හරි ගලව ගත්තොත් මේක වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. දුවන්න බෑ ඔරලෝසු. ඒතර අපිට මෙතර කාල අපි ඔය දානව නේද අපි? අද බෑනේ හෙට කරනවා. හෙට බනහන. හෙට ඉඳන්ම බනහන. ඒ කොහොමද ඒ දාලා තියෙන්නේ ඉස්සරහට? හිතේ එහෙම තියෙනවා කියන්නේ. හෙට එන්නේ බෑ බනහන්න. මේකට හොඳම උදාහරණයක් මම කියන්නම් මීට දවස් 3කට ඉස්සෙල්ලා මට මතකයි දවස් 3කට හරි 4කට මිනිස්සු ගන්න මුලා අදහස් නිසා අදහසක් අරගත්තොත් වෙන දේ පෙන්නන්නම්. මම දන්නේ නැහැ. මට channel එක මතක නැහැ මොකද්ද කියලා. එක්තරා channel එකක රාත්‍රී 8 ඔය ගානට යන news වලදී පොඩි news එකක් පෙන්නනවා. අපි කියනවා අපිට තව වෙලා තියෙනවා නේ. අපි සාමාන්‍යයෙන් කියන දෙයක් නේ. බණ අහගන්න තව කල් තියෙනවා. වෙලා තියෙනවා. මේ වැඩ ටික ඉවර කළාම ඕක බලන්න ඕනේ. කොහොම කියනව නේද? කියලා නැද්ද අපිට? කියලා තියෙනවා. එක්තරා පාරක වම් අත පැත්තේ ගෑනු කෙනෙක් එනවා. එතන තුම්මන් හන්දියක්. මෙන්න මේ තුම්මන් හන්දියේට ඉස්සරහා පැත්තෙන් එනවා ලොරියක්. මේ ලොරිය ඇවිල්ලා වමට තියෙන පාරට හරවනවා. ඒ වමට තියෙන පාරට හරවන තැනට සාමාන්‍යයෙන් අඩි 10ක් 20ක් විතර මෙහෙන් තමයි මේ ගෑනු කෙනා ඉන්නේ. ඇවිදගෙන එන්නේ. මෙහෙම ඇවිදගෙන එනකොටම ඒ ගෑනුලාට ගොඩක් ඉස්සරහන් තමයි ලොරිය හරවන්නේ වමට. ලොරිය වමට හරවනකොට ලොරිය උඩ පැටලෙනවා ටෙලිෆෝන් කම්බිය කණු මේ මේ කම්බිය. පාර හරහා ඇදලා තිබ්බ. මේ ගෑනු කෙනා ගියේ වම් අත පැත්තේ පාරේ. හරියට මීට අනිත් පැත්තේ මහ පාරේ අනිත් පැත්තේ තියෙනවා දකුණු පැත්තේ තියෙනවා ඒ මේ ලණුව සම්බන්ධ වයර් එක සම්බන්ධ මේ ටෙලිෆෝන් කණුව. පාරේ මේ පැත්තේ කණුව තියෙන්නේ. අර ගෑනු කෙනා ඉන්නේ මේ පැත්තේ. ගෑනු කෙනාට කණුව දකින්නෙත් නැහැ, ලොරිය හරවනෝ දකින්නෙත් නැහැ. අර ලොරිය පැටලෙනවා කණුව මේ මේ වයර් එක කණුව ගැලවෙනවා කණුව කෙලින්ම වැටෙන ඔළුවට. ඒක තප්පරෙන් තප්පරයක් ඉස්සර වුණා නම් එක්කෝ කණුව වැටෙන්නේ යාගේ පිටිපස්සෙන් තප්පරයක් පහු වුණා නම් කණුව වැටෙන්නේ ඉස්සරහින්. හැබැයි තප්පරයටවත් chance එක නැහැ. හරියට ඔළුවට කණුව වැටෙන්නේ. අපි කියන්නේ මොකද්ද අපිට? තව කල් තියෙන. තව කල් තියෙනවා කියලා නේ කියන්නේ. නේ? බලන්න කොච්චර අවිනිශ්චිතද කියලා. ওই මනුස්සයා එතෙන් ගෙදරින් එළියට බැස්සේ මට ගෙදරට මොකක් හරි ගේන්න පුළුවන්. නිවන් දකින්න නෙමෙයි සමහරලාට. හැබැයි මේකේ තියෙන සුවිශේෂී දෙයක්. ඇත්තටම ඕක වුණොත් යම්කිසි කෙනෙක්ට අර අර මිස් ප්‍රශ්නේ උත් ඇහුවා වගේ අපේ මෙන්න මේ මොලේ ක්‍රියා කරනකොට මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහ ක්‍රියාත්මක කරන්න අපිට අනිවාර්යයෙන්ම මොලේ සම්බන්ධ වෙන්න ඕන. ස්නායු පද්ධතිය වැඩ කරන්නේ. හැබැයි මේ මනසට ඩිරෙක් ධම්ම ඝට්ටණය කරන්න මොලේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි වෛද්‍යවරු හොයාගෙන තියෙන්නේ යම් කිසි කෙනෙක් මැරිච්ච ගමන් මොලේ එක කොටසක් සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. මැරෙන්න මොහොතේදී එක කොටසක් අක්‍රිය වෙනවා. ඒ අක්‍රිය වෙන්නේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි කියන පහ මුල් කරගත්ත කොටස මුලින්ම අක්‍රිය වෙන්නේ. ඊළඟට එක කොටසක් තාම වැඩ කරනවා. හැබැයි ඒ කොටස ඔයා අල්ලගන්න පරීක්ෂණ උපකරණ නැහැ. අවසාන කොටස ක්‍රියාත්මක වෙන්නේ කොහෙත් එකද? මනයි ධම්මයි. හැබැයි දැනට අහු වෙලා තියෙනවා ඒගොල්ලන්ට මේ පහ මිය ගියත් මේක තාම වැඩ කරනවා. ඒ කියන්නේ මැරිලා නැහැ. එහෙනම් මේ පහ වැඩ කරන්නේ නැති දැන මේ මනට තියෙන එකම පිළිසරණ මොකද්ද? ධම්ම විතරයි. ධම්ම ටික විතරයි පිළිසරණ තියෙන්නේ. වෙන කොහක්වත් නැහැ. අනිත් ටික ඔක්කොම ඉවරයි. ඔන්න ඔතෙන්දී අර මං කිව්ව අසංකත ධම්ම ධාතුවක් නැත්තම් මට මේ ඊයේ පෙරේද එක්තරා මහත්තයෙක් කිව්වා දැන්ට නවතම විදියට හොයාගෙන තියනවා කියලා අර වැඩ කරන්නේ නැති කොටසක් තියෙනව නේද? අන්තිම වෙනකම් වැඩ කරනවා කියලා. මෙන්න මේ මොලේ බෙදුවාම ලොකුම කොටසක් තියෙනවා කියනවා. වැඩිපුර කොටසක්. ඒ කොටස මේ වෙනකොට කිසිම වෛද්‍යවරයෙකුට වෛද්‍ය මේකක හොයාගන්න බෑ. ඒ කොටසෙන් මොකද්ද වෙන්නේ කියලා වක්කයි. ඔන්න ඒ කොටසත් එක්ක තමයි සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න ඕනේ අර නිබ්බාන ධාතුව වැට්ටණේ වෙන්නේ. ඒක මොනම යන්ත්‍රයකටත් අහු වෙන්න විදියක් නැහැ. නිබ්බාන ධාතුව අයිඩෙන්ටිෆයි කරන්න ක්‍රමයක් නැහැ. අර ලයිට් කණුව වැටෙන වෙලාවේ ඇත්තටම අර ඒ අරගෙනාට නිබ්බාන ධාතුව ලැබිලා තිබ්බනම් බණ ටික අහලා අසරණ වෙනවද? නැහැ. නැත්තම් නිබ්බාන ධාතුව නැත්තම් මොකෝ වෙන්නේ? අසරණයි. නේ මෙහෙම ජීවිතයක් එක්ක තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ හින්දා මේක මේ කල් වේලා තිනවා ඕන තරම් කල් තිනවා කියලා අරගෙන පස්සට දාගෙන එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. Tamange වැඩේ කොහොම හරි උත්සාහයෙන් වීරයෙන් කරගෙන අන්න ඊට පස්සේ ඒ තියෙන ඕන වැඩකට අත ගන්න ප්‍රශ්නයක් නැහැ. ඕනම දේ කරගෙනනේ. ඕනම දේ කරගත්ත රසේ බයක් නැහැ. අන්න. නැත්තම් ඉන්න වෙන්නෙම බයෙන් පැති ගැම්මෙන් ඉන්න වෙන්නේ. නේද? ඉතින් එහෙනම් අපි බලමු මේ අපිව අනාථ කරන පටිච්චසමුප්පාද ටික මොකද්ද කියලා. හරි. ඉතින් දැන් මේකේ අපි කොහොම හරි අපි හොයාගන්න වෙන්නේ කොහොමද දන්නවද දැන්? වයින් කරන විදියත් පෙන්වන්න යනවා. වයින් කරන වැඩේ නතර කරන විදියත් පෙන්වන්න. වයින් කරන විදිය හොයාගන්න එපා නතර කරන්න කලින්. වයින් කරලා කරලා මොකෝ ලැබුණේ කියලාත් හොයාගන්න වෙනව නෙමෙයි. අන්න ඒක තමයි. ප්‍රධාන පටිච්චසමුප්පා චක්‍ර විස්තර කරනවා ගොඩාක්. මේ විභංග ප්‍රකරණය විස්තර කරනවා අභිධර්ම පිටකයට අයිති අකුසල මූල පටිච්චසමුප්පාද, අව්‍යාකృత පටිච්චසමුප්පාද, ලෞකික කුසල මූල පටිච්චසමුප්පාද, ලෝකෝත්තර කුසල මූල පටිච්චසමුප්පාද. ඔච්චරයි තියෙන්නේ. අකුසල මූල පටිච්චසමුප්පාද, ලෞකික කුසල මූල, ලෝකෝත්තර කුසල මූල, අව්‍යාකృత. අව්‍යාකෘත ටික ඔක්කොම කරා ඕගොල්ලන්ට දැන්. ඒ කියන්නේ මොනවද? අර ක්‍රියා හිතත් විපාකයක් හැටියට එන ඒවා. ඒ ටික ඔක්කොම කරා. දැන් පෙන්වන්න යන්නේ ඒක ඇත්තටම අකුසල මූල පටිච්චසමුප්පාද ටික ක්‍රියාත්මක වෙන විදිහ. එකින් එක. ඉතින් මේකේ තියෙන්නේ අකුසල මූල පටිච්චසමුප්පාද හැටියට තියෙන්නේ පහයි. වෙන නැහැ. පහයි තියෙන්නේ. ඔය පහ තමයි අර අරමුණු හයත් එක්ක ඕන ඕන වෙලාවට කරන්නේ. අතේ ඇඟිලි ගන්න තියෙන්නේ. පටිච්චසමුප්පාද පහේ තියෙන්නේ අකුසල මූල. අපි එකින් එක අරගෙන බලමු. ඉතින් මේක තියෙන්නේ විභංග ප්‍රකරණ. මේ වගේ ඒවා කවදාකවත් මෙච්චර විස්තර කරන ඒවා සූත්‍ර පිටකයක තියෙන්නේ නෑ. ඒවා අභිධර්ම පිටකේම ඒකට අයිති විභංග ප්‍රකරණය කියන එකේ තමයි මේ විභංග ප්‍රකරණ කියලා තින්නේ මේවා තමයි සම්පූර්ණයෙන්ම විභංග කරලා තියෙන්නේ. දැන් මම අර ආයතන විග්‍රහයක් කරා නේද? ඒක තියෙන්නේ විභංග ප්‍රකරණේ. ඒ ආයතන විභංගය. මේ පටිච්ච සමුප්පාද විභංග. ඊළඟට තව ටිකක් ඊළඟ සතියෙන් පස්සේ කරන තව එකක් ධාතු විභංගය අරගෙන. ඒකත් විභංගේ. ආයතන විභංගය, ධාතු විභංගය, ස්කන්ධ විභංගය, ඒ වගේම මොනවාද මේ ආනාපාන විභංගය, ධාන විභංගය. ඒ ඔක්කොම විභංග කරලා තියෙන ඒවා ඇතුලේ තමයි සමස්ත කරුණු ඔක්කොම තියෙන්නේ. හැබැයි දැන් විභංගයක් සාමාන්‍යයෙන් කෙනෙක් එකපාරට කියවුවට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැහැ කියුවාට. ඇයි තේරෙන්නේ නැත්තේ මේවැ කියන කරුණු තේරුම් ගන්න නම් අර සරලව විස්තර මේක විස්තර කරනකොට අර බණ ටික අහලා හරියට තේරිලා තියෙනවා. අන්න ඊට පස්සේ මේ පොතක් අරගෙන බලනකොට මනා ලෙස තේරෙනවා. නැත්තම් නිකන් මේක අර මේ මේ නව කතාවක් කියවනවා වගේ වෙන්නේ. කියන එක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ එපා වෙනවා. ඇයි? වචනත් ගැඹුරුයි. නේද? දැන් මොනවා හරි මේක ඇතුලේ ඇත්තේ මොනවද මේ අකුසල මූල කියලා ඇත්තේ මොනවද මේක ඇතුලේ මොන වචන තිබ්බත් මේක ඇත්තේ ඇත්තේ මොනවද කියලා කියන්නකො මට අපි කරන හොඳ වැඩ ටිකක්ද නරක වැඩ ටිකක්ද අකුසලනේ ඒතර ඒ අකුසල ටික කරන් අපි පාවිච්චි කරන්නේ මොනවද ඇහැයි රූපයි කනයි ශබ්දයි දිවයි රසයි නාසයි ගන්ධයි කයයි පහසයි මනයි ධම්මයි ඔන්න ඔය හය හරියට ක්‍රියා කරන ටිකක්ද ඕකේ පෙන්නනවා ඇත්තේ වැරදිද ක්‍රියා කරන ටිකක්ද කොටින්ම ගත්තොත් අපි කරන ගොම් වැඩ ටික. නේ. දැන් වචන වචන ටික දන්නේ නැතුවට ගොම් වැඩ ටික දන්නවා. නේ. ඊහින්ද මම ඒ ගොම් වැඩ ටික පෙන්නලා පෙන්නන්න ඒක කරලා තියෙන්නේ මේ විදිහටයි කියලා. ඒක හරි නෙමෙයි. නැත්නම් වචන ටික පාඩම් කරනවනේ. ඊට වඩා ලේසි ගොම් වැඩේ මුලින් පෙන්නන එක. ගොන් වැඩේ මුලින් පෙන්නලා ඊට පස්සේ පෙන්නන්න ඒ වැඩේ කරලා තින්නේ මේ විදිහටයි කියලා. එතකොට ඊළඟට ගන්න තීරණය මොකද්ද? එවැනි ගොන් වැඩ නොකරා. වෙන එකක් නැහැ ඉතින්. ඔච්චරනේ කරන්න වෙන්නේ. වෙනෝගේ මොකක් කියලා කරන්නේ? මේ හරි. මුලින්ම පටිසමුපාදේ මූලිකම දෙයක් කියනවා මෙන්න මෙහෙම. අකුසල ධර්මයෝ කවරේද යත්. යම් කලෙක රූපාලම්බන වේවායි රූපාලම්බන වේවායි සද්දාලම්බන වේවායි ගන්ධාලම්බන වේවායි රසාලම්බන වේවායි ස්පර්ශාලම්බන වේවායි ධම්මාලම්බන වේවායි අරමුණක් කරමු. ඒ කියන්නේ මේ අකුසල අකුසල මූලධර්ම ක්‍රියාත්මක වෙන්න තියෙන කරුණු කීයක් තියෙන්නේ? හයයි. මොනවද හය? රූපාලම්බන වෙන්න පුළුවන්. සද්දාලම්බන වෙන්න පුළුවන්. ගන්ධාලම්බන, රසාලම්බන, ස්පර්ශාලම්බන පොට්ටා පොට්ටාලම්බන ධර්මාලම්බන. ඔච්චරනේ තියෙන්නේ. හරි දැන් මොනවා හරි කරන්න තියෙන හයයි නේද? දැන් ඔය හය අපි කරන අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ කරන වැඩ හයක්ද නැති ඒවාද? දැන් මේක අමුතුම එකක් තියෙනවනම් අපි දන්නේ නැති එකක්. එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම නැතුව වෙන මොකක් හරි තියෙනවා. අඟහරු ලෝකේ වගේ එකක්. එහෙම එකක්ද? නෑනේ අපි එදිනෙදා ජීවිතේ කරන මොනවා හරි හයක් ඔය තියෙන්නේ. ඔච්චරනේ නේද? කළා මොකද්ද කියන්නේ? සෝමනස්ස සාගත වූ මිච්ඡාදික්ඨික ඒකෝත්පවාදී ප්‍රකාරයෙන් යුක්ත වූ අකුසල චිත්තයක් උපදේද කොහොමද උපදින්නේ? සමේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේති සංකාරපත්තෙන් <clears throat> මෙන්න මෙතන වැදගත් වචනයක් තියෙනවා. කොහොමද මේක උපදින්නේ? මේ රූපාලම්බන, සද්දාලම්බන, ගන්ධාලම්බන, රසාලම්බන, ධම්මාලම්බන කියලා අරමුණු හයක් එනවා. අරමුණු හය ආවට පස්සේද උපදින්නේ ඒ අරමුණු හය තියනවාද? අරමුණු හය ඝට්ටණය වෙනවා. ඝට්ටණය වෙනකොට ඒ සමයේ ඒ මොහොතේ මේක හටගන්නේ. එහෙම නැතු අරහය තියනවද? අරහය තිබ්බොත් එහෙම බැරි වෙලාවක්වත් ආයර ඒව උපාදානීය ධර්ම කියන්න බෑ. එහෙනම් ඒක මුල් කරගෙන මේ මොහොතේ අර පටිච්ච වෙන්නේ. අර උදේ වරුවේ පෙන්වුවේ. ආ එසමේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වේදි සංකාරපතේ විඥාන විඥාන ප්‍රත්‍යයෙන් නාම වේ. අන්න පොඩි තැනක් තියෙන හොයාගෙන යන්න කලින්. අර මම කලින් පෙන්වුවා නේද අකු මේ පටිස් ඉදප්පච්චතා පටිච්චසමුප්පාදේ කියලා නාම රූප කියලා එකක්. ඈ හැබැයි අව්‍යාකෘත පටිච්චසමුප්පාදේ කියන එකේ පෙන්වුවා සංකාර වලින් පටන් ගන්නවා නාම විතරයි. මම කිව්වා රූප හදන්නේ නැති හන්ද එතන නාම විතරයි කියලා. මතකනේ? මේක තියෙන්නේ නාමද නාම රූපද? පටන් ගන්නෙ මොකෙන්ද? එහෙනම් අවිද්‍යාවෙන් පටන් ගන්න නාම විතරක් තියෙන පටිච්චසමුප්පාදේ වෘත්ති. පොඩ හිතන්න පුළුවන්ද මොකද්ද ඒක කියලා? කොහෙට උප්පත්ති ගෙන දෙන දේවල්ද? හරියට හරි. ඕම් හරියට හරි. කොහෙටද? අරූප. ඒකනේ රූප නැත්තේ. දැක්කද? අරූපතලයක හරි උප්පත්ති ලැබන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන්. හැබැයි නාම රූප නැහැ නාම විතරයි. එහෙනම් හිතන්න එපා නාම තිබ්බ පළියටම අව්‍යාකෘත කියලා. බලන්න ඕනේ මුලින් පටන් ගන්නෙ කොතනින්ද කියලා. පටන් ගන්නෙ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් පටන් අරගෙන නාම යනවා නම් අනිවාර්යයෙන්ම රූපාවචර. මේ මේ අරූපාවචර. අවිද්‍යාවෙන් පටන් ගන්න නාම රූප වෙනවනම් රූපාවචර වෙනවා. අන්නේ රූපාවචර බ්‍රහ්මතලයක අර බ්‍රහ්මතලයක් හින්දා ඒකට දිවකය නාසය කියන ඉන්ද්‍රියන් ටික ඔක්කොම පිනවන මානසිකත්වයක් නැති හන්දා එතන පටන් ගන්නෙත් චට්ටායතන කියලාම තමයි. හැබැයි මේක කාම ලෝකයට එනකොටම සලායතන බවට පත් වෙනවා. හරි. ඒක පොඩ්ඩක් ගැඹුරුයි. ඒක පැත්තකින් තියන්න. ඒ ගැන මම මෙතන පෙන්වන්න ඕන උනේ මම මෙන්න මේ දුක් රාශියන්ගේ සමුදය වෙනවා. අරූපවචරුණ දුක් රාශියන්ගේ සමුදයම තමයි. නේද? ආයි වෙන එකක් නැහැ. හරි. දැන් අපි ඕක එකින් එක අරගෙන බලමු. දැන් එකින් එක යන්නේ. පළවෙනි පටිච්චසමුප්පාදේ. මොකද්ද? ලෝභ පටිච්චසමුප්පාදේ. දැන් මේ අපි ලෝභ පටිච්චසමුප්පාදේ කියන එකක් ඇසුරු කරන්න ගියාම කරනකොට නිකන් ජීවිතේ තියෙන්නේ පන් පැත්තටද නිකන් අඬා වැළපෙන පැත්තටද? ඈ දැන් ලෝභේ ලෝභේ. දැන් අපේ ජීවිතේ ටිකක් පොඩි ජොලියක් විඳිනේවද තියෙන්නේ නැත්නම් නිකන් කොයි වෙලාවෙත් නහයෙන් අඬ අඬ ඉන්න එකද? නහයෙන් අඬ අඬ ඉන්න එක? දෙයියනේ මේ ලෝභ වෙලා මේ ඒව මේවත් එක්ක යන්නේ නහයෙන් අඬ අඬ. ඒ දේශය මොන වගේද එහෙනම්? ඔය දේශය මෙහෙම වෙන්න පුළුවන්. කවුද මේ ලෝභයෙන් නහයෙන් අඬ යන්නේ? ලෝභයෙන් යන්නේ ফুল පන්නේ. තේරෙන්නේ. අලෝභය තියෙන ලෝභෙත් එහෙම තමයි. අලෝභය තියෙන්නේ කොහෙද? ඒ වෙන පැති වලට. හරි. අපි ෆිල්ම් බලන්න යනවා. යන්නේ නැද්ද? shopping යනවා. යන්නේ නැද්ද? අලෝභෙන්ද යන්නේ? කදමලු ගහගෙන එන්නේ යන්නේ අලෝභෙන්ද කියලා අහන්නේ. දැන් පුල් දැන් මලං මොන හරි වවුචර් අරන් අරව අරන් මේව අරන් ට්‍රිප් යනවා අර මේ යනවනේ ඔක්කොම නේද? ඒ යන්නේ අලෝභෙන්ද? තේරෙනවද? ඉතින් යන්නේ ජොලි කරලා එන්නද නිකන් තැග් ගහි ගහි ඉඳලා එන්නද? ලෝභෙන් තමයි යන්නේ. මං ආනේ එහෙම යන්නේ. නිකන් ගිහිල්ලා මේ දැන් අලෝභයෙන් යන ක්‍රමය කියන්නේ කො? අලෝභෙන් නෙමෙයි යන්නේ. යන්නේ මොකෙන්ද? ලෝභයෙන් යන්නේ. නේද? ඉතින් වැඩේ දින ගිය තැන් ටිකම පෙන්වන්න වෙනවා. නැත්තම් අමාරුයි හොයාගන්න බෑනේ ගිය තැන් ටික. හරි මේ එක්ස්පීරියන්ස් තියෙනවද නැද්ද ජීවිතේ ආදරය කළ ළමයි හදලම නැද්ද ආ හරි ඒක තියෙනවා ඒ කොටුව හරි කොටු ටික තියෙනවද කියලා බලන්න ඔක්කොම නැත්තම් මේ එහෙම නැති අය මෙහෙම කට්ටිය ෆන් එකේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ආච්චි ඉන්නවා ළමයි ටිකයි මුණුබුරු මිනිබිරි ඔක්කොම අතේ ටීවී දික බලාගෙන කන්නා වගේ එහෙම නැද්ද එක්ස්පීරියන්ස් ආ ඒකක් තියෙනවා හරි ඒවම තියෙන ඔක්කොම දන්න සෙල්ලම් ටික දාලා උයන්නේ නැද්ද? හරි. ආදරය කරපු කවුරුවක්ම නැද්ද? ආ ඔක්කොම ඉන්නවා. හරි. ඒ වගේ පික්නික් ගිහිලා නැද්ද? ට්‍රිප් ගිහිලා නැද්ද? හරි. ඒ වගේම shopping ගිහිලා කදමළු වෙල්ලගෙන මූණ පේන්නෙත් නැහැ. එහෙම ඇවිල්ලා නැද්ද? ආ ඒකත් තියෙනවා. ඒ වගේ ඉතින් පුංචි පවුල රත්තරන් කියලා කොහොම හරි කෑම මේසේ ඉඳගෙන ඔක්කොම ටික කතා කර කර නේද? අර ගියේව මේ ගියව ඉස්සර කතා කර අර මෙහෙම වුණේ මෙයා මෙහෙම වුණේ දැන් මේ ටික නැද්ද ජීවිතේ කියලා අහන්නේ. ඈ? හරි. ඔව්. එකින් එක යන්කෝ. මේ අම්මටයි තාත්තටයි එහා පැත්තේ කොණේම තියෙන එක. පටන් ගන්න. අර අර වගේ තමයි. පළවෙනි කොටුව බලන්න කියනකොට ඒක බලන්න ඕනේ. අර තොරන් බලන්න කියන නැත්නම් තොරණ තේරෙන්නේ නැහැ. <laughs> ඔය මේක නම්බර දාලා නැහැ අර එහා පැත්තේම තියෙන කොටුව. රවුම. නැත්නම් මෙහෙ බලන් ඉදී කෑම් මේසේ දිහා. අරක කියනකොට ඒක තේරෙන්නේ නැහැ. අර පළවෙනි රූපරාමු බලන්නේ කොහොම හත්වෙනි එක බලනවා වගේ. ඒ හින්දා දැන් මේකේ මේ අම්මටයි තාත්තටයි මේ නෝනායි මහත්තයටයි මේ දෙන්නට මේ පුතාව දකින්නකොට සෝමනස්සයක්ද නැද්ද? අර සෝමනස්සයක් නේද? රූපම් පටිච්චං උප්පජ්ජති දුකන් සෝමනස්සද නැද්ද? දැන් හරි ආසාදද නැද්ද? ඒක තව වචනකින් කියනවා ලෝභය කියලා. දැන් තේරෙනවනේ. ආ දැන් රූපේනේ හරි. එතකොට දැන් ඇතරම මේ මේ මේ පොඩි කෙනාව හම්බ වෙන කලින් මේ නෝනට මේ මහත්යව දකින්නකොට ඒත් ඒ වගේ. එතකොට අපි તો මේ මේ පොඩි එක්කෙනාගේ රූපේ දකින්න ඕම. ඊට පස්සේ අපි તો මේ කොලෝන් ගාලා එහෙම ගාලා ගන්ධේ. ඒවා. මේ පොඩි එක්කෙනා මොනවා හරි වචන එක එක දෙක දෙක කී කී හරි කතා කරනවා. ඒව ඇහෙනකොට දැන් මේ පොඩි එක්කෙනා කතා කරනකොට දාසාද කතා නොකර ඉන්නකොටද? කතා කරනකොට ආසයි. නේද? ආ ඊළඟට දැන් ඒ වගේ මේ මහත්යර නෝනව දකින්න කොටත් ඔය වගේ මේ ඕල ගත කරපු ජීවිත අපි ගත කරපු ඒවා පෙන්වන්නේ බය වෙන්න එපා මම දිව්‍ය ලෝකේව පෙන්වන්නේ නැහැ. හරි එතකොට මෙන්න මෙහෙම තියෙයි. දැන් මේක මේ ජීවිතේ නිකන් හරි මේ නිකන් කම් කටලුද නැත්තම් හරි නිකන් පොල් ජොලියේ ඉන්නවද? ඈ? ජොලියේ ඉන්නවා. ඔය කොහොමද මේ වැඩේ කරලා තින්නේ කොහොමද කියලා හොයාගන්න එපා. ඊළඟට තමයි පටිච්චසමුපාදය පෙන්නන්නේ. ඔබ මේ කරපු ටික හොයාගන්න බෑ මුලින්. කොහොම ඉන්නවා. ඊට පස්සේ මේ දැන් අපි ඒ ඒ රූපෙට යන්න කලින් මේ පැත්ත කොනේ තියෙන රූපේ. දැන් ඒ දෙන්නට බබා අර නෝනට බබා හම්බ වෙන කලින් මේ කියලා හිතන්නකෝ. එතකොට මේ මේගොල්ලන්ගේ ජීවිතේ මේ රූපේ දකින්න දකින්න වාරයක් පාසා. ආසයිනේ සතුටුයි. සෝමනස්සය. නේද? ඒ වගේ රූප, ශබ්ද කතා කරනකොට හඬ කනට මීපෙනි වගේ. නේද? ඉනිපැණි වගේ හරිම සුන්දරයි වචන පවා සුන්දරයි. දැන් එහෙම නැති වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ එහෙම නේ පටන් ගන්නකොට එහෙමයි. එතකොට කනට මීපැණි කියනවා වචනයක් ඇහෙනකොට හරි නිකන් අමුතුයි. ඒ ඔක්කොම එහෙමයි. එතකොට කනට ශබ්ද. එතකොට මේ මහත් නෝන හදලා දෙන කෑම එහෙම ගත්තොත් යා මේ මම නම් ඔයා හදන කෑම ඇරෙන්න වෙන කොහෙන්වත් කන්නේ මට එච්චරමයි ඕනේ. දිගට රස එකත් හරි. අර එතකොට මේ කයට ස්පර්ශ. ඒතර මේ මාත්‍ය මේ නෝනගේ අතින් ඇල්ලුවා නේද? නිකන් බැරි වෙලාකට ඔක්කක් යනවා. ඒකත් හරි ෂෝ. අනේ ඉතින් ආදරයටනේ යන්නේ. අය කමන්නේ. හැබැයි දැනුත් ඇනලා බලන්න එහෙම ආදරයට යන්නාම එහෙමමද කියලා එතකොට. එහෙම වෙන්න පුළුවන් නේ හදාගන්න නෑන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. ඕ දැන් දැන් යන්නෝ. ඕ දැන් ඇහින හදාගන්න නෙමෙයි. එතකොට. කොහොම වෙන්න පුළුවන් එක එක නේද? ජීවිතය අත්දැකීම් වලින් ගන්න. ඊට පස්සේ දැන් මේ නෝන මේ මහත්තයා මේ නෝන ගැන හරි නෝන මහත්තයා ගැන හරි හිත හිත ඉන්නේවා. වැඩට ගිය වෙලාවේ ඉඳන්. ඇහැට රූප කනට ශබ්ද දිවට රස නාසයට ගන්ධ කයට පහස මනට ගන්න. ඔය හයනේ දැන් කිවි බුදුහාමුදුරන් පෙන්නේ. දැන් ඔය ටිකත් එක්ක ගතවන. ඊට පස්සේ දැන් මේ නෝන මහත්තයා වැඩට ගියාට පස්සේ නෝන ඉතින් මොකෝ කරන්නේ? කියන්න ගන්නවා. ඉතින් කෑම හදලා අරව කරලා මා හවසාවම කන්න. නේද? ඒතර මේ මේ මේ උයනකොට මේ පුසුබත් එක්ක යපවා. මේ මම මෙච්චර දෙයක් අද අදලා එහෙම ඉන්න. වගේ ගත කරනවා. ඊට පස්සේ ඉතින් ඕම ඉඳලා ඉඳලා ඇති වෙලා ඇති වෙලා නෙමෙයි සෝරි. එහෙම ඉඳලා යනවා ඇති වෙලා නැහැ. සෝරි තාම ඇති වෙලා නැහැ. මේ වීකෙන්ඩ් එකේ හරි ෆ්‍රයිඩේ හරි යනවා කොහෙද shopping. නේ. ගිහිල්ලා ඉතින් මොකද වෙන්නේ? ආ මේ බාඩු බාඩු මුට්ටු පෙර අරගෙන ඔක්කොම කරගෙන ඉතින් නේ ඕ අඳින ඒවයි අඳින්න නැති ඒවයි මතුවට අඳින්න තියෙන ඒවයි ජීවිතේට අඳින්න නැති ඒවයි ඔක්කොම ගන්නවා ඉතින් ඒ වුණාට. අරගෙන ඉතින් මෙහෙම එනකොට නිකන් හරි නිකන් රටක් රාජ්‍යයක් හම්බෙලා එනවා වගේ. නේද? එහෙම තමයි සාමාන්‍ය ජීවිතේ හැටි. ඉතින් ඔහොම ඉඳලා ඊට පස්සේ ඉතින් ඔන්න ඉතින් මේ දරුවත් හම්බ වෙනවා. දරුවා ටික ටික ඉතින් දැන් වයසත් යනවා. ඒත් ගවුලක් නැහැ. ඉතින් පුංචි බවුලක් තරම් ඊට පස්සේ කොමාරි නෝනායි මාත් වෙමින් ඉන්නවා. ළමයි ඉන්නවා. ටීවී බලනකොට එහෙම කොහොමද මේ ටීවී එකෙන් නැගෙන රූප? මේ දැන් මේ වෙලාවේ පොඩි එකෙන් දෙන කැමති කාටුන් එකක් බලන්න. නේද? අම්මයි තාත්තයි කැමති වෙන එකක් බලන්න. ආච්චි කැමති. ආච්චිද 100 පේන්නේත් නැහැ. කවුරු ඉන්නවා. මේ අනිත් කට්ටිය කැමති. එක එක ඒවා බලන්න කැමති. හැබැයි ටීවී එක යන්නේ. මොකක් හරි එකක් යනවා ඉතින් නේද? ඉතින් කාටුන් එක බලනකොට ඉතින් තමාට ආච්චිටත් හරි ෂෝක් එහෙම බලවන්නේ කමන්නේ පොඩි උන්ගේ ආසාවනේ නේද කාගේ ආසාව පොඩි උන්ගේ ආසාව කියලා මොකද්ද කියන්නේ තමන්ගේ ආසාව බලනවා එහෙම තමයි. ඉතින් ඒක තමයි ජීවිතේ හැටි. ඉතින් ඔන්නෝම බලනවා. ඉතින් මේ බලනකොට මේ හැම එකකම මොකද Tamanට එන්නේ ජීවිතේ? මේ එක තැනකවත් තියනවද? අයියෝ මන් දන්නේ ජීවිතේ නම් මට දුකන් දෝමනස්සම තමයි. එහෙම එනවද? දැන් මේ පටිච්ච සමුප්පාදේ වෙනකොට ඒක වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. මේ පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙන තැන කතා වෙන්නේ සෝමනස්සය පැත්ත විතරමයි. ඉතින් සෝමනස්ත පටිච්ච සමුප්පාදයට දාන්න ඕනේ සෝමනස්ත පැත්තේ ඒවා. ඔක්කොම කලවමේ දාගන්න බෑ. මේ සෝමනස්සේ. ඊළඟට ඕම ඉඳලා ඉඳලා මොකද ගන්නෙ? පික්නික් එකක් යනවා ඉතින්. නේ? හරි. ඒ ගිහිල්ලා තියෙන හයයි නේද? shopping ගිහිල්ලා. ගෙදර ටීවී එකේ. හයයි. ඉතින් මේ ගිහිල්ලා මොකෝ කරන්නේ? පික්නික් ගිහිල්ලා. කනවා, බොනවා, නේ නානවා, නටනවා. ඉතින් ඔක්කොම කරලා මේ මොකක් හරි කරන්නේ මොකක් පිනව ගන්නද? අර හය පිනව ගන්න. shopping ගියේ කය පිනව ගන්න. එක එක নানা ආකාර මේ කෑම හදලා පුසුම අරගෙන ඔක්කොම කරන්නේ. එතන මේ ඔක්කොම කරලා තියෙන්නේ මොනව කරන්නද? ඕක පිනව ගන්න. මේ හය පිනව ගන්න. ඊට පස්සේ ඕම දැන් ගිහිල්ලා තියන්නේ කාලයක් ගිහිල්ලා ඕම කාලයාගේ අවයමෙන් ඔන්න ඉතින් කෑම මේසෙ ඉතින් අම්මයි තාත්තයි දැන් වයසට ගිහිල්ලා ඒ ඇදෙන්නගේ පුතා බැඳලා එයාගේ මුණුබුරෝ ඉන්නේ. ඉතින් මේ ආච්චිට මේ මුණුබුරෝ දකින්නකොට එහෙම කොහමද? අනේ අම්මේ මං පිං කළා තිබ්බනේ මේ මුණුබුරයි මිනිබිරියයි දකින්නේ ඉතින්. මේ කොච්චර මගේ ඇස් දෙක වාසනාවන්තද අර මං අජ්ජත්යයි බහිද්දයි වෙන් කරනකොට කිව්වේ ටිකක් පොඩ්ඩක් කිව්වේ ඔක්කොම කිව්වේ නෑ සතපට්ඨානී ත්‍රුටි කියනවා දැන් මෙන්න මෙහෙම අරන් එනකොට මේ මේ මේ මේ නෝන කෑම හදාගෙන එනවා මේ වැන්ගෙන පුසුඹ ගන්ධ ගන්ධ ඒවා දැනෙනකොට කොහොමද නිකන් හරිම ආස්වාද නේ ඒ වගේ මෙතන ගෙනල්ලා හොඳ හම් වෙච්ච පපඩම් ටිකක් තිබ්බොත් ගෙනල් තියන්න ඕනේ මොන වගේද කරස් ගාලා හැපෙන්නේ. එතකොට බැඳෙන්නේ පපඩමන සද්දෙටද? අන්න වැඩි සද්ද පපඩමනේ පටිච්චල තියෙන සද්දෙට. සද්දෙ නැත්තම් වැඩක් නැහැ. ඔය හංග නැ පපඩමට බැඳෙනවා නම් හං වෙච්ච එකටත් බැඳෙන්න එපා. පපඩම තියෙන්න ඕන සද්දෙට. පපඩම සද්දෙ නැත්තම් වැඩක් නැහැ. පපඩමට නම් බැඳෙන්නේ හම් වෙච්ච පපඩමක් හරි. ඇයි ලුණු ගතිය තියෙනවා. ඒ මොන හරි දාපු පිටි කලවම් කරපු ටික තියෙනවා. ඔක්කොම තියෙනවා. එහෙම පපඩම් වැඩක් නැහැ. වැඩම තියෙන්න ඕනේ. අන්න. එතකොට එහෙම තියෙනකොට අරම ගෙනල්ලා හොඳට පුම්බල ඔක්කොම කරලා තිනකොට අර මතක ඇතින් අපි අර ඒ දවස්වල මේ පොඩි කාලේ අර පපඩම ලොකුවට පිම්මුණා මේක ඇතුළට නිකම් බත් කනකොට දාස පපඩම ඇතුළට බත් කාලා දාලා කනකොට. මන්දර දැන් අය කනවල දැන් උන්ට කවන්න වෙන්නේ නැහැ නේ මම පපඩම් දැකලත් නැහැ බත් කන්න නැහැ ගුලි ඔබන විතරයිනේ. එහෙනම් මම දැන් දකලා නැතුවද අපිට මට නම් මතකයි මොකද හේතුව මේ අර මේ පපඩම ඇතුළ පපඩම මෙහෙම පිම්බිලාවට පස්සේ ඒකට බත් ටික ඔබ අර තැනකින් හිල් කරලා හිල් කරලා බත් ටික දාලා කනවා මුළු මේ කිසි අවුලක් නැහැ. දැන් වෙලා තියෙන්නේ දැන් මේක ඔබනකොට කොහොම කන්න බෑ. ඒ ඉස්මුරුත් එන්නේ. එතකොට අර අරම කනවා කනවා. ඒක හරි ආස්වාදයි. නේද? මම හිතන්නේ මෙතනින් ඔක්කොලට මේ අත්දැකීම් ඇති ජීවිතේ. අවාසනාවට දැන් ළමයින්ට ඒක නෑ ඉතින් මොකෝ ඉතින් ෆයිඩ් රයිස් කරනකොට පපඩන්නේ නෑනේ. එහෙම මතේ කොත්තු කනකොට පපඩන්නේ නෑ. නේද? එතකොට මැකරෝනි කනකොට පපඩම් නැහැ. ඕව නැහැ. දැන් ඉතින් පපඩම් පපඩමුත් අයින් වෙනවා තව ටික දවසක් යනකොට. එතකොට ඉතින් එහෙම ළමයින්ට අත්දැකීමුත් නැති වෙයි. එතකොට මේ උදාහරණ කියනකොට තව අවුරුදු 10කින් විතර උඹහයි පපඩම් කොහෙද තියෙන්නේ? පපඩම් මොනවද? පපඩම් කියන්නේ මොනවද ජාති? කියලා ඉතින් ජීවිතේ පපඩම් දැකලත් නැහැ. පපඩමකින් එහෙම ඒ විදිහ කාලත් නැහැ. උන්ට ඊට පස්සේ නිවන් දකින්න එකට ඉස්සෙල්ලා කියලා දෙන්න වෙනවා පපඩම්කින් බත් කන විදිය. ඒක අර මම කිව්වේ ආස්වාදේ ඔන්න ඔය ටික අපි ගත කරලා තියෙන්න ඕනේ ජීවිතේ. එතකොට තමයි අපිට මේ ජීවිතේ මේක තේරෙන්න ගන්න. මේ මොකද්ද අපි කරේ කියලා. හරි? එතකොට මෙන්න මේ කෑම් බීම දකින්නකොට මොකද වෙන්නේ? හරි? සතුටුයි නේද? හරි සෝමනස්සයක් නේද? ඒත් රූපත් එක්ක පටිච්ච වෙනවා, සුඛං සෝමනස්ස වෙනවා, සද්දත් එක්ක පටිච්ච වෙනවා. අර පපඩම් කඩනකොට හද්දයි නේද? ඒතකොට මේ වෙලාවට කතා කරන වචන හරිම මිහිරි. හරිම මිහිරි නේද? ඒතකොට මේ මුළු මේ මේ මුළු රාමුණු ටික ඔක්කොම ගත්තාම මොකද්ද තියෙන්නේ? දැන් සෝමනස්ස සහගත. දෝමනස්ස සහගත එහෙම නෙමෙයි. සෝමනස්ස සහගත. ඒතර මෙන්න මේ සෝමනස්ස සහගතව ඉන්න කෙනෙකුට කොහොම ගිහිල්ලා මෙයා කොයි වෙලාවක හරි මෙන්න මේ පටිච්චසමුප්පාදේ මෙයාට තේරෙන්නේ නැහැ. දැන් මේගොල්ලන්ට තේරෙනවද මේ පටිච්චසමුප්පන්නව මේ ටික කරන්න කියලා? ඈ? හරි. අපිට තේරුණාද? හරි. අපිට පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැහැ. හැබැයි අපිට මේ වැඩ ටික තේරෙනවද නැද්ද? එතන ඒ වැඩ ටික කෙරිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයට අනුව කියලා අපි දන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ඇවිල්ලා පෙන්නනකම් අපිට තේරෙන්නේ නැහැ. හැබැයි අපි දැන් තමයි තේරුම් ගන්න යන්නේ මේ වැඩ ටික කරලා තියෙන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදයට අනුව කියන. එතකොට දැන් අපි ආයෙ මේ වගේ වැඩක් කරන්න යනකොට මොකද්ද අපිට මතක් වෙන්නේ? ආ මේ කරන්න යන්නේ මේකනේ. මේ වැඩේ කරන්න යන්නේ දැන් මේ විදිහටනේ කියලා. නේ අපි හිතමු බැරි වෙලාවක්වත් මේ අපිට මේ නෝනායි මහත්තයෙන් shopping යනකොට මේ මහත්තයා ධර්මයේ වටහා ගන්න හොඳට නැත්තම් නෝනා කවුරු හරි දෙන්නම් ඕන කෙනෙක් දෙන්නගෙන් එක්කෙනෙක් කාට හරි වැටෙන්නේ අපිට මහත්තයාට වැටෙනවා නෝනා කතා කරනවා shopping යන්න දැන් නිකන් මොකක් වගේ වෙයිද කලින් ගියා මෙහෙම. ඉහෙන් කණින් බඩු එල්ලගෙන ඔහම ආවා. දැන් ටික දවසක් යනකොට මේක තේරුම් ගත්ත වැඩේ මෙහෙමයි කියලා. දැන් නෝනට තාම තේරිලා නැහැ. නෝන කතා කරනවා යයියන් අදත් යන් ෂොපින්. දැන් මාතර මොකද ඉතින්? ඒක පාට. අනේ මට පොඩි වැඩ වගේක් තියෙනවා. ඔයා ගිහිල්ලා එන්න අනේ මට හරි අමාරුයි යන්. ඊට පස්සේ නෝන මොකක් කියයි? වෙන්දර තමයි එන්න පුළුවන්. දැන් තමයි මම කතා කරාටත් එන්නේ නැත්තේ. නේද? කී කී පොඩි පොඩි මොකද එන්නේ? නෝක් අඩුවේ. ආ හා යන්කෝ යන්කෝ එහෙනම් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ගෙනියන්නේ නිකන් අර මහ ප්‍රසාද හිතකින් නිකන් මරන්න ගෙනියනවා වගේ. ඇයි එහෙම වෙන්නේ? ඔව් ගිහිල්ලා ගන්න දෙයක් නැහැ ඊට පස්සේ. ඇයි අර ආස්වාදයේ උදෙසා ගිය එකට එහෙම භුක්ති විඳින්න බැරි බව තේරුම් ගන්න. හැබැයි ඒත් යනවා. යන්නේ නැත්තේ නෑ. යන්නේ නැත්තම් අරියත් වෙන්න ඕන. යනවා. හැබැයි යන්නේ අන්න හරි. මේක නොලැබෙන බව දැනගෙන. නොලැබෙන බව දැනගෙන යනකොට මේක ටිකක් වෙනස් වෙන්න ගන්නවා. මේ මේට අතර මම පොඩි උදාහරණයක් කියන්නම්. අර දැකලා තියෙනව නේද? කම්මල්වල තියෙනව අර මයිනම මේකන අර ගිනි පාට ලස්සනට එන්නේ. මේ යකඩේ. කම්මල්වල තියෙන්නේ නේද? නැත්තම් අර ඉර බැහැගෙන යනකොට තියෙන්නේ යන්නේ. ඒ ඒ රතු පාටට පේන ඒක හරි ලස්සනද නැද්ද? අර යකඩේ රත් වුණාට පස්සේ අවිතර මෙන්න මේ හොඳ ලස්සනට ගිනි බෝලයක් වගේ බෝලයක් තියෙනවා. මේක ගිනි අපි දන්නේ නැහැ ගිනි බෝලයක් කියලා. මේක හරි ලස්සනට තියෙන දීප්තිමත්ව තියෙනවා. මේක හරි ප්‍රියමනාපද නැද්ද? ඒ දුන් දාන්නෙත් නැහැ. හරිම ප්‍රියමනාපයි. ලස්සන නේ. අපි මේක අල්ලගන්න කැමතිද නැද්ද? කැමති. ඇයි කැමති? හරි ලස්සනයි. යන ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද? මధుර දෙයක් ඇද්ද? තණ්හාවෙහි උපදී. හරි. අපි මේක අල්ල බදා අල්ල ගන්න try කරනවා. අල්ලනවා. ගිනි මේ රතු පාටට තියෙන බෝලේ. මේක අල්ලගන්නේ අල්ලගන්න දඟලන්නේ හොඳට හිතලා කියන්න. අතාරින්න බලාගෙනද අල්ලගන්නම බලාගෙනද? අල්ලගන්නම බලාගෙන. ඇයි අල්ලගන්නම බලාගෙන අතාරින්? අල්ලගන්න. එච්චරට ලස්සනයි. ඔන්න ඕක අල්ලගන්න බදාගත්තට පස්සේ දැනගන්නවා පිච්චෙන බව. දැනගන්නවා පිච්චෙන බව දැනගන්න. හැබැයි ඊළඟ දවසෙත් ඔය බෝලේ හම්බෙනවා. ආයි මේ බෝලේ හම් එදාට මේ බෝලේ අල්ලනවද නැද්ද? එදාට මේ බෝලේ අල්ලනවද නැද්ද? අල්ලන්න යනව අල්ලන්නේ? අල්ලනවද නැද්ද? ඔච්චර යහන. අල්ලන්නේ නැහැ. අල්ලන්නෙම නැහැ. සායි කියන අල්ලන්නේ. දැන් අල්ලන්නේ නැහැ කිව්වා <laughs> අල්ලන්නේ නැහැ කරන්නේ. මං අහන්නේ අල්ලන්නේ නැහැ කියපු කට්ටියකින් අහන්නේ අල්ලන්නේම නැද්ද? නැහැ. නැහනේ නේද? හරි. අල්ලන්නේම නැද්ද? නැහැ. අල්ලන්නේම නැද්ද? නැද්ද? නැත්තම් කවුද? අරිහත්. නැත්තම් අරිහත්. සෝතාපන්න කෙනත් අල්ලනවා අල්ලන්නේ අතාරින්න බලාගෙනමයි එහෙම අල්ලන්නේ නැත්නම් ඔහුට කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන ඊතුරු සංයෝජන හත හැදෙන්න බෑ තව සංයෝජන හතක් බින්දලා නැහැ එහෙනම් සෝතාපන්න කෙනා දැනගන්නේ පිච්චෙන බව දන්නවා හැබැයි පිච්චෙන බව දැන දැනත් අල්ලන්නේ අතාරින්න බලාගෙනම එතකොට ඒකට දාන වේට් එක අඩු. නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ අල්ලන්නෙම නෑ. අල්ලන්න නැත්තම් හරියත් ඉතින්. ඇයි ඉතින් කාමේ මාත්‍රයක්වත් එන්න බෑ. එහෙමනම්. එන්න පුළුවන්? එන්න බෑ. අන්න ඒකයි මේ මාර්ගඵලලාභී උත්මයේගේ ස්වභාවය මුලින් තේරුම් ගන්න. නැත්තම් හිතේ ඉන්න මනස්ගත මේ මාර්ගඵලලාභීන් තමයි පූර්ණ කරගන්න යන්නේ. නැත්තම් කොහොමද විශාකා සිටු දේවිය කසාද බැන්දේ? කොහොමද විශාකා සිටු දේවිය ළමයි හැදුවේ? විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? කසාද බැඳි විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? විද්‍යාවෙන්? ආ අවිද්‍යාවෙන්. ළමයි හැදුවේ. දැන් එතකොට ඇල්ලුවේ නැද්ද ගිනි ගෝලේ? පිච්චෙන බව දන්නවද නැද්ද? දන්නවා. පිච්චෙන බව දන්නවා. පිච්චෙන බව දැනගත්තාම මොකෝ වෙන්නේ? අපි බැඳ පිච්චෙන බව දැනගෙනද? දැන් බය උත්තරේ දෙන්න. අපි කසාද බැන්දේ පිච්චෙන බව දැනගෙනද? නැහැනේ දෙයියනේ. දන්නවනම් එහෙම වෙන්නේ. එහෙම කොහෙද ඉතුරුනේ? අපි හිතන් හිටියේ මොකක් කියලාද? සුර පුරා කියන්නේ මේට වඩා දෙයක් තවත් නැහැ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ මිනිස්සයාගේද ප්‍රශ්නේ? ඒ මිනිස්සයාගේ ප්‍රශ්නේකුත් නෙමෙයි. අපේ ප්‍රශ්නේකුත් නෙමෙයි. අවිද්‍යාවෙන් ගත්ත තීරණයක ප්‍රතිඵලයි. ඒක කාටවත් දුස් කියලා වැඩක් නැහැ. දුස් කියනවා කියන්නේ දෝමනස් වෙන. දුස් කියලා වැඩක් නැහැ. එහෙනම් මෙන්න මේ වගේ තනි කරම අල්ලන අල්ලන්නේ නැති නෑ. නේද? හැබැයි වැඩේ දැනගෙනමයි අල්ලන්නේ. කලින් අත ගැහුවේ නොදැනමයි. නේද? දැන් කියනව නේද? නොදැන කරපු පව් වලට සමා වෙන්නේ කියලා. දැන් නොදැන කොහොමද පව් කරන්නේ? දැන් නොදැන කොහොමද පව් කරන්නේ? පුළුවන්ද කරන්නේ? දැන් මේ අවිද්‍යාවෙන් බැඳෙන්නේ දැනගෙනද නොදැනද? මේ අකුසල මූලය ඉස්සර කරන්නේ නැහැ හොඳේ. මං අහන්නේ මේ මේ දෙන ආදරය කරේ නොදැනද? කතාවද බැන්දේ? ඔය මොතෙන් දින ඔක්කොම කරන්නේ දැනගෙනද නොදැනද? ප්‍රශ්නේ තියෙන්නේ මේක අකුසලයක් වෙන බව දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක වෙනම කතාවක්. මේ ටික කරන්නේ දැනගෙන. මේ ටික නොදැන කරනවා කිව්වොත් එහෙම මේ මේ මොකක් හරි මොලේ විකෘතියක් තියෙනවා. මේ ටික නොදැන කරනවා කිව්වොත් දැනගෙන කරන්න. හැබැයි මෙන්න මේ දැනගෙන කරන වැඩේ ඇතුලේ අකුසල මූල පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙනවා කියන එක දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. එතකොට මෙන්න මෙතනදී දැන දැනම කරන එක එකක් වෙනවා. එහෙම බවක් නොදැන කටයුතු කරන්න ගියාම සිද්ධ වෙන වෙන කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ මේවෑන් ආස්වාද විඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවාද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම වල කියන හයෙම ආස්වාදය භුක්ති විඳ ගන්න පුළුවන්ම කියන මානසිකත්වයට කියනවා දිට්ටි සංප්‍රයුක්ත සිත් කියලා. ඒකට කියනවා දිට්ටි සංප්‍රයුක්ත. දිට්ටිය සමගම ගන්නවා. මෙන්න මේ මේ අවස්ථා ටිකටම මුහුණ දුන්නොත් සෝතාපන්න කෙනෙක් මේ කියන සියලු අවස්ථා ටිකට සෝතාපන්න කෙනෙක් මුහුණ දුන්නොත් ඔහුට හටගන්නේ දික්ටි විප්‍රයුක්ත සිත්. දික්ටි විප්‍රයුක්ත. તો දික්ටි විප්‍රයුක්ත සිතෙත් ආස්වාද විඳිනවා තාම. ආස්වාද මාත්‍රයක්වත් විඳින්නේ නැති අරියතුන් වහන්සේ. හැබැයි දික්ටි සංප්‍රයුක්ත සිත් සෝතාපන්න කෙනෙක්ට පහළ වෙන්නේ නැහැ. මොකද ඔහුගේ දික්ටිය කැඩිලා ඉවරයි. දික්ටිය සමගම යෙදෙන්නේ නැහැ. දැන් හොඳට කල්පනා කරලා බලන්න අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වලට බැඳුනේ ඒවෑන් ආස්වාදයක් භුක්ති විඳ ගන්න නැත්නම් සුව වේදනාවක් භුක්ති විඳ ගන්න පුළුවම්ම කියලා හිතලාද බැරි බව දැනගෙනද? දිට්ඨි. ඒතර පුළුවම්ම කියලා නේ හිතුනේ. ඒකට කියනවා දිට්ඨි සම්ප්‍රයුක්තයි. දිට්ඨිය සමගම යෙදෙන. අන්නේ පටිච්චසමුපාද ටික තමයි මේ තියෙන්නේ. දැන් ජීවිතේ මේ අත්දැකීම් ටික තියෙනවනේ. මේට වඩා තව අත්දැකීමුත් ඇති. ඕන එකක් ගන්න. මං සාමාන්‍යයෙන් නිකන් ජීවිතේ එන්ජොයි කරන ටිකක් එපා දාන්න මේකට. වෙනේව දාලා හරියන්නේ නැහැ නේ. ආ. දැන් බලමු ඕක ක්‍රියාත්මක වෙලා තින්නේ කොහොමද කියලා. ඔය දේ වෙලා තින්නේ කොහොමද කියලා. අකුසල මූල ධර්මය කවරේ දෙයක්? යම් ඵලක සෝමනස්ස සාගත වූ තකද. දිට්ඨි සංප්‍රයුක්ත වූ අකුසල සංකාර සහිත උපදන වේද. මෙතන දෙකක් කියනවා. දිට්ඨි සංප්‍රයුක්ත එකක් කියනවා දිට්ඨි විප්‍රයුක්ත එකක් කියනවා මම මුලින් දිට්ටි සම්ප්‍රයුක්තේ කියලා ඉන්නවා. නැත්නම් මේ දෙක එකට කියන තැන ඕගොල්ලන්ට වෙන් කළාම දෙනවා. මොකද හේතුව නැත්නම් දෙක පටලව ගන්නටොත් කියලා. අන්න සෝමනස්ස සහගත සහගත වූ දිට්ටි සම්ප්‍රයුක්ත. දැන් මේ මොකද්ද විඳින්න යන්නේ? සෝමනස්සය. මේ සෝමනස්සයක් විඳින්න යන්නේ. අන්න කිව්වා මොකද්ද? රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්ස. ඒත් මේ අස්සාද වැඩ පිළිවෙලකට තමයි යන්නේ. ඒක පටන් ගන්නෙම ලෝභ මානසිකත්වේ. අලෝභ මානසිකත්වයෙන් නෙමෙයි. ඒක ලෝභයෙන්මයි පටන් ගන්න. මොකද මේ ලෝකේ ලෝභ කියන්නේ? ලෝකයට අයිති දේ අබ්බ කර ගන්නවට කියන ලෝභ. මොනවද ලෝකයට අයිති? රූප අයිති, සද්ද අයිති, ගන්ධ අයිති, රස අයිති, ස්පර්ශ අයිති, සිතුවිලි අයිති. ඔන්න ඔය හය අබ්බ කර ගන්නවා කියන්නේ අල්ල ගන්නවා. අල්ල බදා ගන්නවා. ඒතර ඔය හය අල්ල බදා ගන්න මානසිකත්වයට කියන ලෝභ කියන. ලෝකය අබ්බ කරගන්න. ඒතර අර ට්‍රිප් යන එක හරි ෂොපින් යන එක හරි ඒ ටික ඔක්කොම එයාගේ ඒ කෙනාගේ ලෝකයට අයිති දේවල් නේද අරගෙන තියෙන්නේ. එතකොට අතන මොකද්ද කිව්වේ? අර ඇහෙන් කරන වැඩෙත් එක කිව්වා රූපෙත් එක තෙල ලෝකේ නමුදුවේ. මතකද? කණෙන් ශබ්දයත් එක කිව්වා තෙල ලෝකේ නමුදුවේ. හැම එකටම කියන්නේ තෙල ලෝකේ නමුදුවේ කියලා. අන්නේ ලෝකෙට අයිති දෙයක් අරගෙන මොකද දැන් කරලා තින්නේ? ඒක හොඳයි වටිනවා සාරයි කියලා අබ්බ කරගන්න ගියාට පස්සේ කියනවා ලෝභය ක්‍රියාත්මකයි. දැන් තේරෙනවද ආස්වාද විඳින්නේ ලෝභයෙන් කියලා? හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝභේ මේ දික්ටි සංප්‍රයුක්ත සිත අති දරුණුයි. මේ ලෝකේ කෙනෙක්ට පහළ වෙන ලෝභ සිත් තියෙනවා 8ක්. ප්‍රධාන වශයෙන් අකුසල් සිත් බෙදෙනවා 12කට. ලෝභ සිත් 8යි, දේශ සිත් 2යි, මෝහ සිත් 2යි. 8යි 4යි 12යි. මෙන්න මෙතනින් යම් කිසි කෙනෙක් සද්ධර්මයේ හරියට තෝරගත්තට පස්සේ අවබෝධ වුණාට පස්සේ සුතවත් ආර ශ්‍රාවකෙක් වෙන වෙලාවට ඔහුට අර ලෝභසිත 8න් ලෝභසිත 4ක් අයින් වෙනවා. ලෝභසිත 8න් ලෝභසිත 4ක් අයින් වෙනවා සම්ප්‍රයුක්තව හටගන්න. ඒ වගේම දේශසිත දෙකෙන් එකක්වත් අයින් වෙන්නේ නැහැ. පටික සිත් දෙකෙන් එකක්වත් අයින් වෙන්නේ නැහැ. මෝහ සිත් දෙකෙන් එකක් අයින් වෙනවා. මෝහ සිත් දෙකක් තියෙන එකක් උද්දච්ච එකක් විචිකිච්ඡා. ඔන්න ඕකේ විචිකිච්ඡා මෝහසිත අයින් වෙනවා. එතකොට සෝතාපන්න කෙනෙක් වෙනකොට අයින් වෙන්නේ ලෝභසිත හතරයි විචිකිච්ඡා මෝහසිතයි විතරයි. ඔහුට ඉතුරු වෙනවා ලෝභසිත හතරකුත් දේශසිත දෙකකුත් එක මෝහසිතකුත්. ලෝභසිත හතරයි දේශසිත දෙකයි හතක් ඉතුරු වෙනවා. හතක් හටගන්නවා. යම්කිසි කෙනෙක් අනාගාමි වෙනකොට ওই ලෝභසිත හතරේ හතරෙන් වස්තුකාම ක්ලේශකාම ටික අයින් වෙලා ලෝභය ඉතුරු වෙනවා. දේශ සිද්දක අයින් වෙනවා. උද්දච්ච මොහිත හැමෝම ඉතුරු වෙනවා. අරියත් මාර්ගයේ ඉඳලා අරියත් ඵලය දක්වා යනකම් ලෝභ සිත් හතරක් ක්‍රියාත්මක වෙනවා. එක උද්දච්ච හිතක් ක්‍රියාත්මක වෙනවා. අරියත් මාර්ගය හොඳයි. ඔය ලෝභ හිත හතරත් උද්දච්ච මෝහ හිතත් සහ මුලින් ඉවර වෙනවා. අරියත් ඵලය පූර්ණ කරනවා. එහෙනම් මේ ලෝකේ ලෝභය මාත්‍රයක්වත් නැත්තේ කාටද? අරියතුන් වහන්සේට විතරයි. ලෝකය පිළිබඳව බලාපොරොත්තු මාත්‍රයක්වත් නැත්තේ අරියතුන් වහන්සේට විතරයි. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. අර සතර අපාගත වෙන ලෝභය ප්‍රහීන වුණාට පස්සේ අර ඉතුරු වෙන ලෝභයට ලෝකයට සාපේක්ෂව කියනවා අලෝභයි කියනවා. ලෝකයට සාපේක්ෂව. හැබැයි ඒ අලෝභයෙන් තමයි සුගතිගාමී වෙන්නේ. නිවනට සාපේක්ෂව ඒ හතරත් ලෝභම තමයි. දැන් තේරෙනවද? ලෝකයට සාපේක්ෂව සුගතිගාමී වෙන ටික අලෝභයි. සුගතිගාමී වෙන ටික. හැබැයි නිවනට සාපේක්ෂව සුගතිගාමී තැනකට හරි කැමැත්තක් තියෙනවා නම් ඒකත් ලෝභයක්ම තමයි. පැහැදිලිද? ද ලෝභය කාට මාත්‍රකත් නැත්තේ කාටද? එහෙනම් පොඩි වචන කල්පනාවෙන් පාවිච්චි කරන්න. ඇයිද සමහර අය කියනවා මට නම් මොනවා නැතත් ලෝභය නෑනේ. ඒ කියන්නේ කවුද? උත්තරීතර අරියතුන් වහන්සේ කියන්නේ. ලෝභේ නැත්තම්. ඉතින් තර්ක කරන්න යන්න එපා නෑ නෑ ඔයාට ලෝභය තියෙනවා කියලා. නෑ කිව්වට පස්සේ ඉතින් ආයි. අපි බලන්නේ කොහොමද නැති එක පෙන්වන්නනේ. ලෝභේ නැත්තම් හොඳයි. බැරි වෙලා කතා හරියත් වෙලා කියනවනම් එහෙම. තර්ක කරන්න කියලා මනලුවා. ඉතින් ලෝභේ නැත්තම් හොඳයි. හැබැයි වැඩේ තියෙන සමාහලට ගොඩක් අය එහෙම කියන්නේ ඒ කරුණු කාරණා ඇයි ඒ එහෙම හොයන්නේ කොහොමද ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරගන්නේ කොහොමද රූප රාග තියෙනවා නම් ලෝභයද නැද්ද අරූප රාග තියෙනවා නම් ලෝභයද නැද්ද ඒ දෙක කැඩෙන කාටද අරියත් වෙනකොටනේ එහෙනම් අරියත් වෙනකොටනේ ලෝභය සමුලී ඉවර වෙන්නේ නේද? ඒ රූප රාග රූප රාග තාම ගොඩ නැගෙන රාගේ රූප රාග කාම රාග නෑ ඒක හරියි. හරි. එන්න මේ වගේ මේකේ සෝමනස්ස සාගත දිට්ටි සම්ප්‍රයුක්ත සිත. ඒ දිට්ඨිය සමගම යෙදෙන. එතකොට මේ දිට්ඨිය සමගම යෙදෙනකොට මොකද වෙන්නේ? අරවැයන් ආස්වාද භුක්තියක් විඳගන්න පුළුවන් කියලාම ගන්න. අන්නේ ආස්වාද භුක්තිය විඳගන්න බැරි වෙන තැන දිට්ඨි සම්ප්‍රයුක්ත හිතක් හඳා ඔහුගේ අතින් වෙන්න ඕන දස කුසලේ ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඇයි ඒ? සංයෝජන බිඳිලා නැහැ. මතකද පෝතිල සූත්‍රයේ ගුවා සංයෝජන බිඳිලා නැත්තම් ඔහුගේ අතින් ප්‍රාණඝාත අදත්තාදාන කාමීච්ඡාචාර සිද්ධ වෙන්නේ නැහැ කිව්වොත් ඒක අභෞවිය කරුණක් කියලා කිව්වා. ඒක වෙන්න බෑ. සංයෝජන බිඳිලා නම් විතරයි ඔහුගේ ඇති. එහෙමනම් මෙන්න මේ සෝමනස්ස සාගත යම් ආස්වාදයක් විඳින්න යන තැන ඒකට එරෙහි වෙන කෙනෙක් වෙනකොට යම් කිසි දෙයක් ඒකට ඒ කියන්නේ ඒක භුක්ති විඳ ගන්න බැරි වෙන තැනට යම් බලපෑමක් එනකොට මිනිස්සු මරලා හරි ගහලා හරි අනුන්ගේ දෙයින් හොරෙන් අරගෙන හරි ඕන දහදුරා බලු වැඩක් කරලා හරි කමන්නේ තමන්ගේ ආස්වාදයේ භුක්ති විඳින්න දෙපාරක් හිතන්නේ ඇයි දික්ටි එච්චරට ප්‍රබලයි දික්ටි සම්ප්‍රයුක්තයි කිව්වේ ඒකයි දික්ටි සම්ප්‍රයුක්තයි හැබැයි දික්ටි විප්‍රයුක්ත සිතේ වෙන්නේ ඕක නෙමෙයි. හේතුව ඇයි? දික්ටි විප්‍රයුක්ත සිත පහළ වෙනාට ආස්වාදය ආදීනව නිස්සරණය තතුසේ දැනගෙන ඉවරයි. මෙන්න මේ ආස්වාදය තනිකර මනක් කල්පිතයක් මනෝමූලිකව ගොඩනගන එකක් ඒ මනෝමූලික ලෝකයකින් කවදාකවත් අපිට සැනසීමක් ළඟා කරගන්න බැරි බව දැනගෙන ඉවරයි. අරක පිච්චෙන බව දැනගෙනම යල්ලන්නේ. කලින් ඇල්ලුවේ පිච්චෙන්නෙත් නැහැ අතරින්නෙත් නැති විදිහට තමයි ඇල්ලුවේ. ඉතින් මෙන්න මෙතනදී දිට්ටි සංප්‍රයුක්ත සිත හට ගන්නවා. ඒ දිට්ටි රූපා කොහොමද හටගන්නේ? රූපාලම්බන වේවයි ධර්මාලම්බන වේවයි. ඕක දැන් බලන්න රූපාලම්බන වේවයි කියලා ඩොට් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඉන්නේ ආග තියෙන්නේ ධර්මාලම්බන. ඒ කියන්නේ මොකද්ද? මැද තියෙන ඉතුරු මොනවද? සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ත්‍රිපිටකයේ සූත්‍රයක් කියනකොට ඔහගේ ඩොට් ටිකක් තියෙනවා කියන්නේ අනිත් ටික ඔක්කොම ඕක ඇතුලේ තියෙනවා කියන එක්ක මේ රූප දාලා පෙයන්න දාලා තිබ්බොත් يعني කලින් විස්තරය කරලා රූප කියලා දාලා පෙයන්න දානවා ඒ කියන්නේ පෙර පරිදි يعني පෙර ඊට ඉස්සර ටික විස්තර කරලා දේවයි අරමුණක් සෝමනස්ස සාගතෝ දිට්ටි මේ මේ එකට කියන්නේ මෙන්න මෙතන ඕනේ අපිට මොකද්ද කොහොමද මේක වෙන්නේ එසමෙයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ සංකාරපත්තේ විඥානයේ විඥානපත්තේ නාම නාමපත්තේ චට්ඨායතන චට්ඨායම ස්පර්ශයේ වේදනා වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. මෙන්න අපිට මංකෝ අර කවුද අර අන්නතර මල්ලේ කවනේ කොහොමද ඒක වෙන් වෙන්නේ කියලා ඇහුවා නේද? ආ මෙන්න තියෙනවා මේ වෙන් වෙන තැන. මොකද්ද මෙතන කියන්නේ? තෘෂ්ණා ප්‍රත්‍යයෙන් අදිමොක්ක වේ. මොකද්ද තියෙන්නේ? දැන් අපි අහලා තියෙන සාමාන්‍යයෙන් තෘෂ්ණා ප්‍රත්‍යයෙන් තණ්හාපච්ච උපාදාන. අර නිකන් සාමාන්‍ය කෙලෙසේ කියන්නේ මොකද? තණ්හාපච්ච උපාදානනේ. හැබැයි මෙතන මොකක්ද තියෙන්නේ? තණ්හාපච්ච උපාදාන. ඒ කියන්නේ දැන් අපි ආස්වාදයක් නැවත නැවත බලාපොරොත්තු වෙන්න යනකොට තමයි අර තණ්හාපච්ච උපාදානය එන්නේ. හැබැයි අපි මේ මොහොතේ යමක් භුක්ති විඳිනකොට හොඳට කල්පනා කරන්න මේක මෙහෙම නෙමෙයිද කියලා වෙන්නේ. අපි හිතමු අර මොකක් හරි අපි ආතන ගත්ත උදාහරණයම ගත්තොත් අර shopping එකට අර shopping යන එකක් තිබ්බනේ නේද? ඒ වෙලාවේ ඇඳුම් ටික අර ගන්නකොට ඒ වෙලාවේ සිතුවිල්ලක් එනවද නැවත නැවත මේකට මෙන්න ඕනේ නැවත නැවත මේකට මෙන්න ඕනේ කියලා. නෑ ඒ වෙලාවේ ඒ ගන්න ඇඳුම් ටික හරි මොන හරි ඒ ටිකත් එක්ක නැත්නම් අර කෑම මේසේ දැන් හෙටත් මෙහෙම කන්න ඕනේ අනිද්දාත් මෙහෙම කන්න ඕනේ කියලා එකපාරටම හිතෙනවද නෑ ඒ වෙලාවේ ඉන්නේ මොකද්ද ඒ හය පොළ භුක්ති විඳගෙන හයෙන් අරගත් එකත් එක්ක භුක්ති විඳගෙන ඒක මුදුන්පත් කරගෙන ඉන්නවා දැන් මේ මුදුන්පත් කරගන්න ඉන්න එක වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ අන්න ඊට පස්සේ තමයි ඕන වෙන්නේ ආයි පටිච්චසමුපාදය පස්සේ ක්‍රියාත්මක වෙනවා තණ්හා පත්‍ය උපාදාන කියලා. ඒ තණ්හා වෙච්ච එකට ඊළඟට උපාදාන වෙනවා. හැබැයි තණ්හා වෙන වෙච්ච ගමම මොකද වෙන්නේ? මුදුන්පත් වෙනවා. දැන් අපි හිතන්නකෝ බීම් එකක් බිබී ඉන්න ඔරෙන්ජ් ජූස් එකක්. දේ එක බිබී ඉන්නකොට හරි ආසයි. නේ? ආසාදෙන් බොනවා. දිවට රසත් එයි. දැන් බොනකොට හෙටත් මේ කඩේට එන්න ඕනේ මේකම බොන්න ඕනේ. එහෙම හිතන දෙක පාටම. දැන් මොකද කරන්නේ? අන්න ඒක මුදුන්පත් වෙලා ඉන්න ෂා මරු බීම එක හොඳයි කියලා මුදුන්පත් කරගෙන ඉන්න. ඊට පස්සේ දැන් කවුලාකාරී අපිට හිතෙනවා මේ ඔරෙන්ජ් ජූස් එකක් බොන්න යන්න ඕන කියලා හිතිච්ච ගමන් මොකෝ වෙන්නේ? අන්න කලින් බීප එකේ ධම්මේ තියෙනවා ඇදලා ගත්තා. ආ අර කඩේට යන්න. අන්න ඒකම උපාදාන කරගන්න. නැවත නැවත යන් කියලා. එතකොට අන්න තණ්හාපච්චය උපාදානෙ ඉන්න ඔන්න උතනදී. ඒතර මෙතනදී මොකද්ද වෙන්නේ? තණ්හාපච්චය අදිමොක්ක. අදිමොක්ක කියන්නේ මුදුන්පත් කරගන්න. තර පුරුදු විදිහට හැමතැනම එන්නේ නැහැ. එතකොට මෙන්න මේ සෝමනස්ස සාගත හටගන්න මේ ලෝභ පටිච්ච සමුපාදේ නිතරම වෙන්නේ ඒක මුදුන්පත් කරගෙන ඉන්නේ. බලන්නකො නැද්ද කියලා අපි ඇඳුමක් ගන්න ගියා, කඩේකට ගියා, කෑමක් ගන්න ගියා. ඒ මොකක් හරි ගියාම මොකද වෙන්නේ? ඒ වෙලාවේ ඒක මුදුන්පත් කරගෙන ඉන්නේ. හරි ආසාවෙන්. ඔද සෑහීමකටපත් වෙනව නෙමෙයි. දැන් සෑහීමකටපත් වෙන නම් ආයි හොයන්නේ නැහනේ. දැන් ඒ වෙලාවේ හරි වගේ ඉන්න මුලා වෙලා. මේ ditthi සම්ප්‍රයුක්ත එක මම මේ කියන්නේ හොඳේ. විප්‍රයුක්ත එක ගැන කතා කරන්නේ. ditthi සම්ප්‍රයුක්ත එක. ditthi විප්‍රයුක්ත එක නෙමෙයි ditthi සම්ප්‍රයුක්ත. හැබැයි ඔහොම ඉන්නවා. හැබැයි දැන් ඔහොම ඉඳලා අපි හිතමු තව උදාහරණයක් කියන්නේ දැන් ටීවී එක යනවා විනාඩි 20ක් ඩ්‍රාමා එකක්. තව විනාඩි 20 ඉන්නේ මුදුන්පත් වෙලා නේද? ඉවුනට පස්සේ මොකෝ හිතෙන්නේ? හෙට මොකක් වෙයිද දන්නේ දැන් ඒ දැන් මුදුන්පත් කරගෙන තින්නේ ආයි බලන්න ඕනේ ලාවේ. අන්න අය. හැබැයි අර විනාඩි 20 ඉඳලා තින්නේ. අරක මුදුන්පත් කරගෙන. ඒ වෙලාවේ මුදුන්පත් වෙලා ඉන්නවා. අන්නේ පටිච්චසමුප්පාදේ තමයි මේ සෝමනස්ස සාගත ditthi sampriyukta වෙන ලෝභ පටිච්චසමුප්පාදයට අයිති වෙන්නේ. දැන් අපේ ජීවිතේ එහෙම ඒවා නැද්ද? ආන්න බලන්න. දැන් අපි කෑම මේසෙක වාඩි වෙලා කනවා. ඒ වෙලාවේ මුදුන්පත් කරගෙන ඉන්නවා. පස්සේ තමයි ආයි ගන්නෙ මොකද්ද? ආයි තව පටිසම් ඒකත් ඉස්සරහට ගන්න තව පටිසම් උපාදයක් ක්‍රියාත්මක වෙලා අන්න අරක ආයි අරහෙන් අරගෙන වමාරලා ආයි මොකද කරන්නේ? ඒක අර මුදුන්පත් කරගත්ත දේ නැවත නැවත ඕන වෙනවා. තේරෙනවද? ආ එතකොට මෙන්න මේවට කියනවා දික්ටි සම්ප්‍රයුක්ත එක. ආ ඉන්න මාත් ඒක ඒක එන්න තමයි මම ඊළඟ තැනට එනවා ඒක. මෙතන අහනවා මේකෙදි මම මේ දෙක හරි මෙන්න මේ දෙකම විස්තර කරලා ඉවරලා ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. හරි. මෙන්න ඊළඟට එන සෝමනස්ස සහගත වූ දිට්ටි විප්‍රයුක්ත සිත. රූපාලම්බණේ වයි ධර්මාලම්බණේ අර විදිහම හයක් අරගෙන එනවා මොකද්ද? දැන් මේකත් නිවන්ට සාපේක්ෂව අකුසල චිත්තයක් තමයි හොඳේ. ඇයි ලෝභයමනේ? දික්ටි විප්‍රයුක්ත සිත හොඳ එකක්ද එතකොට? සම්ප්‍රයුක්ත සිතට වඩා හොඳයි. දික්ටි සම්ප්‍රයුක්ත මොකද දික්ටි සම්ප්‍රයුක්ත සිතෙන් තමයි කෙනෙක්ව සතර පාගත කරන්නේ. දික්ටි විප්‍රයුක්ත සිතෙන් සතර පාගත කරන්නේ නැහැ. දික්ටි විප්‍රයුක්ත සිතෙන් දුගතිගාමී පැත්තේ උප්පත්ති සිද්ධ වෙනවා. දික්ටි සම්ප්‍රයුක්ත සිතෙන් දුගතිගාමී පැත්ත. මොකද දික්ටිය සමගම ගන්නවා. දික්ටිය ප්‍රබලයි. දිට්ඨි විප්‍රයුක්ත සිතක්. එතකොට දැන් අර අර මේ අපි හිතමු දැන් අර අර රූප රසටහන් වලම ගත්තාම අර නෝනා අර පොඩි බබෙක් එක්ක හිටිය දෙන්නේ තුන් දෙනේ. දැන් අපි මේ මහා මේ මහත් නෝනට තමයි ධර්මයේ තේරිලා තියෙන්නේ. මහත්තයර තේරිලා නැහැ. දැන් මහත්තයර පොඩි එක්කෙනා ගැන කොච්චර වර්ණනා කරත් අර රූපය පිළිබඳව අර නෝනට නැගීම මොකද? ඒක එහෙම නෙමෙයි. අන්න දිට්ටි විප්‍රයුක්ත හිතක් පහළ වෙන්නේ. එතකොට දන්නවා මේ වෑන් ආස්වාද විඳින්න බෑ. මේ වෑන් ආස්වාද විඳිනවා නම් විඳින්නේ පටිච්ච වෙලා තමයි. එතකොට මේ කායට යම් කිසි දරුවගේ ස්පර්ශයක් ආවනම් ඒක මෘදු ලෙස ආපු ස්පර්ශයක් නම් පෙර කරන ලද කාමාචර කුසල ධර්මයක් මුල් කරගෙන ආපු ස්පර්ශයක් බව තේරුම් අරගන්නවා. ඒකට නොඇලී ඉන්න හැකියාව තියෙනවා. ලෝකේම අනිච්ච බව දන්න. අර දික්ටි විප්‍රයුක්ත. ඒතර අර shopping ගියේ එකෙක් බණ තේරිලා නම් එක්කෙනෙක් කියන්නේ ඒකේ ফুল ආසාදයක් විඳගෙන එන්න ඔක්කොම කරලා ඉතින් අපි ඉන්න උන්ටත් බැලලා අරවා කරලා ඔක්කොම කරලා එනවා අර කෙනාට දන්නේ දෙන්නේ දෙන්නේ තේරුම් ගත්ත කෙනාට එන්නේ දික්ටි විප්‍රයුක්ත සිත අන්න එයා දන්නවා මොකද කරන්නේ ඉතින් ගොඩක් කෙනාට වෙන්නේ අනේ මම මෙතන ඉලා වාඩිලා ඉන්නම් ගිහිල්ලා පුළුවන් තරම් ඇවිදලා අරගෙන එන්න මම අවසානයේට ඇවිල්ලා බිල ගෙවන්නම් කියලා මොකක් හරි පොඩි ආන්න හරි ඒකට කියන පොඩි මොනවද අර ප්‍රයෝග සම්ප නෑ මොනවද මේ ඒ තැනට සුදුසු විදියට සම්මයප්‍රෝ ගන්න හරි සම්මයප්‍රෝගය කරලා බිල ගෙවුවොත් හරිනේ කොහොම හරි නේද අනේ තෝරගෙන ඉන්න මටත් හදා හරි අමාරුයි මහන්සි කියලා ඉතින් අර අම්මලා වාඩිලා ඉන්නවා පුටුක් තියලා තියෙනවා වාඩිලා ඉන්නේ ඒ දැනගෙනද කොයිද පුටු තියලා තියෙන්නේ මේ වාඩිලා ඉන්නවා කරක් ගහලා කරක් ගහලා ඔක්කොම කරලා එනවා පැයකමාරක් ගෙදර ඒ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආවට පස්සේ බිල ගෙවලා සද්ද නැතුව ගෙදෙනවා ඒතර මොනවාට ප්‍රශ්නයක්වත් නැහැ මාතර ප්‍රශ්නයක්වත් නැහැ එක්කෙනෙක් දික්ටි සම්ප්‍රයුක්ත සිතෙන් බඩු ටික අරන් ආවා එක්කෙනෙක් දික්ටි විප්‍රයුක්ත සිතෙන් බිල ගෙවලා ආවා වෙන්න ඕකයි වෙන්නේ. දැන් නොයා ඉන්නවත් නෙමෙයි. අර වගේ ෆිල්ම් එකක් බලන්න කියලා. එක්කෙනෙක් දික්ටි විප්‍රයුක්ත සිතෙන් දකිනවා, එක්කෙනෙක් දික්ටි සම්ප්‍රයුක්ත සිතෙන් බලනවා. එක්කෙනෙක් කඩල කොට දික්ටි සම්ප්‍රයුක්ත සිතෙන් කරනවා, අනිත් එක්කෙනා දික්ටි විප්‍රයුක්ත සිතෙන්. දැන් ওই දෙක පෙන්න පෙන්වන්න පුළුවන්ද අරයට? දැන් දික්ටි විප්‍රයුක්ත සිතාට කෙනාට පෙන්වන්න පුළුවන්ද? ඔයා දික්ටි සම්ප්‍රයුක්ත සිතෙන් කන්නේ, මම දික්ටි විප්‍රයුක්ත සිතෙන් කන්නේ කියලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ කඩල කොටේ මූණට. ඒ කියන්නේ නැපා. හරි යෝෂණයක් නැහැ අර දිට්ටි ඒක තමයි ස්වභාවය අර දිට්ටිය සමග ගන්නෑ නැත්නම් අර වේ ආස්වාද විඳලා අරක පුළුවන් මේක පුළුවන් ඔක්කොම ඒ මානසිකත්වයෙන් තමයි ගන්න. ඉතින් මෙන්න මේ දෙකේ වෙනස් වෙනවා. එතකොට අපේ අර මාත්‍ය සමේ අවිද්‍යාපච්චය සංකාර සංකාරවච්ච අර විදිහටමත් යන්නේ මොකද? ඒත් මුදුන්පත් කරගෙනම තමයි ඉන්නේ. තාම අදිමොක්ක ඉවර නැහැ. ඒ අවිද්‍යාවෙම තමයි. ඒ දිට්ටි විප්‍රයුක්ත සිතත් අවිද්‍යාවෙම තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාවේ වේට් එක අඩුයි. දික්ටි සංප්‍රයුක්ත සිතට අවිද්‍යාවේ වේට් එක වැඩි. අවිද්‍යාවේ බලය වැඩි. පටිච්චේ බලය වැඩි. අරයාගේ පටිච්චයක් තියෙනවා. හැබැයි බලය අඩුයි. ඒකයි. ඇයි දැන් නොලැබෙන බව දන්නවනේ. නොලැබෙන බව දන්න එකයි ලැබෙනවාමයි කියලා හිතාගෙන ඉන්න එකයි නිකන් හිතේ ආකල්ප දෙක එකමද? වෙනස්නේ. දැන් නොලැබෙන බව දැනගෙන යන එකයි ලැබෙනවාමයි කියලා දැනගෙන යන එකටයි. දැන් ලැබෙනවාමයි කියලා දැනගෙන ගියාට පස්සේ කේන්ති අඩුද වැඩිද? ලැබෙනවාමයි කියලා දැනගෙන ගිහිල්ලා නොලැබෙනකොට වැඩි. නොලැබෙන බව දැනගෙන යනකොට අඩු. පටිගෙ එන්නේ නැති නෑ. තාම පටිග සිද්ධ කිවර නෑ. හරි. අන්න අර මාත්‍ය අහුව ප්‍රශ්න මොකද්ද මාත්‍ය අහුවේ දික්ටි විප්‍රයුක්ත සිත අසංකාරී කියලා පෙන්නනවා දික්ටි සම්ප්‍රයුක්ත සිත සසංකාරී කියලා පෙන්නනවා කියලා නේද දෙකම සම්ප්‍රයුක්ත සිත හරි බලමුකෝ පෙන්නනවද කියලා කතංච කතං ධම්මා අකුසල යස්මින් සමයේ අකුසල චිත්තං uppannang hoti සෝමනස්ස සාගතං ditthi samprayuktang. හරිනේ? ditthi samprayuktang සසංකාරේන. ditthi samprayukta හටගන්නේ මොන හිතක්ද? සසංකාරය. මෙන්න ditthi විප්‍රයුක්ත හිත. සෝ පෙර සෝමනස්ස සාගත ditthi විප්‍රයුක්ත සෝමනස්ස සාගත ditthi විප්‍රයුක්ත ඒ මොකක්ද? සසංකාරීද අසංකාරීද? සසංකාරේනද අසංකාරේනද? ඔය කැලේ මට අසංකාරික තියෙන අසංකාරී කියන තැන කොහෙද තියෙනවද? තියෙනවද එහෙම එකක්? ඈ? ওই දෙකේම නෑ සසංකාරී එකක්. මේ මේ අසංකාරී එකක්. ওই දෙකම සසංකාරී. ඇයි මේ දෙකම ලෝකෙට අයිති හිත් දෙකක්. කවදාකවත් මේක අසංකාරී එකක් නෑ. පස්සේ ලියාපු පොත්පත්වල අභිධර්ම ඉගෙන ගන්නකොට ලියපු පොත්පත්වල තමයි තියෙන්නේ ඔන්න ඒ දිට්ටි විප්‍රයුක්ත සිතට අසංකාරී සිතක් කියලා දාලා තිනවා. අසංකාරී හිතක් නම් ඒක නිර්වාණයට අයිති හිතක් වෙන්නේ. නිර්වාණයට අයිති හිතක් කොහොමද මේ තියෙන්නේ? මේ තියෙන්නේ දිට්ටි විප්‍රයුක්ත සිතක්. එතකොට පැහැදිලිවම පෙන්නනවා දෙකම සසංකාරී. දැන් ওই ප්‍රශ්නේ එන හන්දම තමයි මේ හයිලයිට් කරලා තියලා තියෙන්නේ. අර මහත්හව ප්‍රශ්නේ එයි කියලා දන්න හන්දම තමයි. දැන් මොකෝ පාලි එකේ බැලුවොත් මේක සිංහල එකේ බැලුවොත් හොයන්න බෑ. මේ දෙකේම තියෙන්නේ මොනවද? මෙන්න මෙතන ඉඳන් කියවගෙන යන්නකෝ. මම ඕගොල්ලන්ට මේකෙන්ම පෙන්නන්නම්. මේ මොකද්ද මෙතන තියෙන්නේ? සෝමනස්ස සහගත. දික්ටි සම්ප්‍රයුක්තා. මේ මොකද්ද? සසංකාරේන. ඊළඟට මොකද්ද මෙතන තියෙන්නේ? සෝමනස්ස සහගත දික්ටි විප්‍රයුක්ත. උඩ තිබ්බේ දික්ටි සම්ප්‍රයුක්ත. එතකොට මෙතන තියෙන්නේත් මොකද්ද? සසංකාරීම තමයි. එහෙනම් අසංකාරී එකක් එනවද? ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ ත්‍රිපිටකයෙන් ද නැද්ද? ත්‍රිපිටකයෙන්ද ත්‍රිපිටකයට එහා ගිය එකකින්ද? පාන්නේ තමයි ප්‍රශ්නේ. ඒක කරන්න දෙයක් නැහැ. ත්‍රිපිටකේ මේකක් නැහැ. මේ තියෙන තියෙන දැන් විභංග පොළ මේක නැති එකක වෙන කොහක්වත් තියෙන්න බෑ. මේක නැති එකක් වෙන කොහක්වත් තියෙන්න බෑ. නම් මේකේ තියෙන්න ඕනේ කියන එක. එහෙම ගන්න නැහැ. එහෙනම් අසංකාරී සිතක් මේ සසංකාරී කියන්නේ මොකද? සංකාර සහිතවම හදනවා කියන එකයි. සසංකාරී. අර අවිද්‍යාව මුල් කරගෙන සංකාරයක්ම ගොඩනගනවා කියන එකම තමයි ඔය සසංකාරී කියන්නේ. අසංකාරී කියන්නේ සංකාර ගොඩනගන්නේ නැහැ කියන එකයි. සංකාර ගොඩනගන්නේ නැතුව කොහොමද සම්ප්‍රයුක්තයි විප්‍රයුක්තයි හිත් දෙකක් හටගන්නේ? එහෙනම් ওই දෙකම සසංකාරී සිත් එක. සසංකාරයෙන් සිත් එක. හොඳට බලන්න මේක ඒක අර මොකද්ද ඔය අභිධර්ම ප්‍රදීපා ඔන්න ඕවා තමයි මේ ඒක විස්තර කරන්නේ. එහෙම විස්තර කරලා තියෙනවා. මමත් දැකලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකේ නෑ එහෙම එකක්. එතන ත්‍රිපිටකේ නෑ. එක්කෝ ත්‍රිපිටකේ හරි එක්කෝ ඒක වැරදි එක්කෝ ඒක වැරදි මේ ත්‍රිපිටකේ වැරදි ඒක හරි. දැන් භාවනාවට එන්න කලින් භාවනාවට එන්න කලින් දර්ශනේනේ මේක දන්නේ නැත්නම් භාවනා කරන්නේ පෙරදී ගන්න. ඒක ඊළඟ ප්‍රශ්නේ. දැන් දැන් මේක එන්නේ භාවනාවට. හරි. දැන් භාවනාවට යන්න වෙන්නේ දර්ශනීය දැක්ක එකද නැති එකද? දැන් දර්ශනීය වරද්ද ගන්නවා. ඒ භාවනා භාවනා ආයෙ වරද්ද ගන්නවා. එහෙම. ඔව් දර්ශනීයකකුයි භාවනා තව එකකුයි වෙන්න බෑ. දර්ශනීයම තමයි භාවනාවට යන්නේ. මේ හරිද අර මහත්තයා ප්‍රශ්න. ආ මුළු වෙලාවට ඔය ඔය ඉතින් ඔය ප්‍රශ්නේ එනකොට මේ මේ කොටස මම දාලා තිබුණේ නැහැ. දැන් නෙමෙයි මේ ගොඩාක් ඉස්සර එනකොට. ඔය ප්‍රශ්නේ එන හන්දම තමයි මේක ඇල්ල දැම්මේ. <laughs> මොකද ඔය ප්‍රශ්නේ එන බවම දන්නවා. අර ටික කියාගෙන එනකොටම වාසංකාරී ප්‍රශ්නේ එනවා. ඒද අපි පාඩම් කරලා තියෙන එකනේ. අන්න දැන් දැන් මොකද්ද? වැරද්ද වැරද්ද විදිහට දකින්න ඔච්චර. දැන් දැන් ඒ පොත ලියාගෙන ගිහිල්ලා වැඩක් නෑ ආයි හොයලා. ඒ කියන්නේ ඒවට දොස් කියලාවත් ඒව වැඩක් නෑ. මේක තෝරගන්නේ කොහොමද? සසංකාරී කියන්නේම අවිද්‍යාව මුල් කරගත්ත සංකාර සහිතයි කියන එකයි. ඒතර ඔය දෙකේම අවිද්‍යාව මුල් කරගත්ත එකක් නේ. අවිද්‍යාව පත්‍ය සංකාරනේ තියෙන්නේ. එහෙනම් ඒ ඔය ඔය හිත් දෙකම දික්ටි සම්ප්‍රයුක්ත කිව්වත්, දික්ටි විප්‍රයුක්ත කිව්වත් ලෝකෙට අයිති හිත් දෙකක්ද නිවනට අයිති හිත් දෙකක්ද? එහෙනම් සසංකාරයම තමයි ඉතින් ආයේ. ලෝකෙට අයිති එකක්. වැඩේ උනේ මොකක්ද දන්නවද අපිට වැරදුනේ? අපි හිතුවා දික්ටි විප්‍රයුක්ත කියන්නේ ලෝකෝත්තර හිතක් කියලා. ඔන්න ඔතන තමයි වැරැද්ද. දැන් ඒක ලෝකෝත්තර හිතක් නා අවිද්‍යාවච්ච සංඛාරාවේ කොහොමද යටි? නේද? එන්න පුළුවන්ද? ලෝකෝත්තර හිතක අවිද්‍යාවච්ච සංඛාරය එන්න පුළුවන්ද? බෑනේ. අවිද්‍යාවෙන් විදියක් නැහැ. අවිද්‍යාව තෘෂ්ණාව නැති තැනක් එන්න බෑ. හරි නේද? පැහැදිලිද මිසේ? ආ. එහෙනම් මෙන්න මේ දේ. මොකද්ද සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරීසිත සෝමනස සහගත දිට්ටි විප්‍රයුක්ත සසංකාරී සිත මෙන්න මේකට කියනවා ලෝභ පටිච්ච සමුප්පාදේ කියලා. දැන් මෙන්න මේක ක්‍රියාත්මක වෙන විදිහ පෙන්නනවා. දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. පිටකෝප දේශය. එයි ලෝභ මූල අකුසල මූලයේ කොහෙන් උපදේ දෙයක්? මොකද්ද උපදින්නේ? ලෝභ අකුසල මූලයේ කොහෙමද උපදින්නේ කියලා කියන්නේ. මොන ලෝභේ උපදින විදිය. දැන් මේ ලෝභය උපදින එකක්ද කොහේ හරි තියෙන එකක්ද? ඇයි මේ උපන්නේද කියලා කියන්නේ? උපදින එක. ආලම්බණය ත්‍රිවිධය. ආලම්බණය මේ මේ මේ කතා කරන්නේ උපදින විදිය. කොහමද? මනාපිකූ අමනාපිකූ උපේක්ෂා සාගතයි. ඒ කියන්නේ මොනවද මේ? සැප, දුක, උපේක්ෂා. මනාපික අමනාපික කියලා මේ කියන්නේ මොනවද? සැප දුක උපේක්ෂා නිපැත්තෙන් කියනවා. එහි මනාපික ආලම්බණයෙන්. ඒ කියන්නේ සුව සහගත. මොකද කොහොමද එන්නේ? සුව සහගත එකකින්. සුව සහගත ආලම්බණයෙන්, මනාපික ආලම්බණයෙන් ලෝභ අකුසල මූලයේ උපදී. කොහොමද උපදින්නේ? එයි මනාපික ආලම්බණයෙන් ලෝභ මෙසේ මනාපික ආලම්බණයෙන් සුඛ වේදනීය ස්පර්ශයක් වෙයි. මොන ස්පර්ශයක්ද වෙන්නේ? සුඛ වේදනීය ස්පර්ශයක් වෙනවා. සුඛ වේදනීය ස්පර්ශය නිසා සුඛ වේදනාව උපදී. මොකද්ද උපදින්නේ? සුඛ වේදනාවක් ඉපදුනා. දැන් මට කියන්න ඇහැට රූප ඔන්න දැන් ඕනේ. ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, කයට පහස. ඔය පහෙන් ගත්තොත් මොකක් මූල් කරගෙනද සුඛ වේදනාව ආවේ? ආන්න හරි. මොකක් මූල් කරගෙනද? කය මූල් කරගෙන. අනිත් ඒවත් එක්ක ආවද? රූප ශබ්ද ගන්ධ රසත් එක්ක ආවද? එහෙනම් කයට සුඛ වේදනාවක් එනවා. ඒක සුඛ වේදනීය ස්පර්ශයක්. අන්න පස්සපච්චා වේදනා නම් ඒක සුඛ වේදනාවක්ම තමයි. අන්න එතනට එනකන් විපාකයට අයිති. ඊළාට වැඩේ පටන් ගන්න තැන දැන් පෙන්නන්න. මොකද කියන්නේ? ඒ සුඛ වේදනාව එක මොකද කරන්නේ? ওই නිසා කියන තැන තමයි මම පාලි එකේ පෙන්නනවා පටිච්චය කියන වචනේ තින්නේ. ඔන්න ඒ සුඛ වේදනාව තේරුම් ගන්න බැරුව සුඛ වේදනාවට පටිච්ච වෙනවා. ඒකට කියනවා මොකද්ද? සෝමනස්ස උපවිචාර. අතන තිබ්බ නේද? දිට්ඨිගත සෝමනස්ස සහගත කියලා එකක්. සම්ප්‍රයුක්ත සෝමනස්ස සහගත. එහෙනම් ඒ දිට්ඨිය අරන් තින්නේ සෝමනස්සෙන් කොහොමද? අර සුඛ වේදනාවක් එනවා පෙර කරන ලද පුණ්‍ය වාසනාවට ඒක තෝරගන්න බැරුව මොකද වෙන්නේ? ඒ සුඛ වේදනාවේ පටිච්ච වෙනකොට මොකද වෙන්නේ? සෝමනස්ස උපවිචාර කරනවා. කොහොමද මේ සෝමනස් රූප ਵਿਚාර කරන්නේ? මේක හොඳයි. මේක හරි ෂෝ. ගන්නවද නැද්ද අදහස? අන්න. සෝමනස් රූප ਵਿਚාරය නිසා රාගය උපදී. දැන් මට කියන්න සෝමනස්ස උපවිචාරය කරාට පස්සේද රාගය එන්නේ සෝමනස්ස උපවිචාරය කරන්න කලින්ද කරාට පස්සේ ඒ රාගය කියන එක මේ සුඛ වේදනාව කියන එකට අයිතිද රාගය කියන එක සුඛ වේදනාවට අයිතිද? ඈ අයිති? අයිති නෑ. ඇයි අයිති නැත්තේ? සුඛ වේදනාව විපාකෙන් ආවා. ආපු එකට පටිච්ච වුණාට පස්සේ සෝමනස්ස කරාට පස්සේ තමයි රාගය. ඒක රාගය තනිකර හදාගන්න එකක්ද තියෙන එකක්ද? ඒකයි රාගයේ සංකල්පනාවක් කිව්වේ. මෙන්න සංකල්පනාව ගොඩ නැගෙන තැන මේ තියෙන්නේ. සංකල්පනාව ගොඩ නැගෙන තැන. අන්න සෝමනස් උපවිචාර රාගේ උපදී. රාගේ නිසා මොනවද උපදින්නේ? කාම විතක්ක උපදී. දැන් මේ තනිකර කාම සංකල්පනා. හැබැයි දැන් මෙයාට මෙයාට තෝරගන්න පුළුවන්ද? අරක තමයි සුඛ වේදනාව. ditthi samprayutta සිතකින් හොයාගන්න පුළුවන්ද? අරක සුඛ වේදනාව මෙන්න පටිච්චයෙන් පස්සේ ආපු එක හොයාගන්න පුළුවන්ද? බෑ ඇයි බැරි? එයා ditthi samprayuktawමයි ඒක හිතන්නේ. ditthිය සමගමයි ගන්නෙ. ditthිය සමගම ගන්න හන්ද එයාට හිතෙන්නෙම මේ සුව වේදනා කොහෙන් එනව කියලාද? මේ ස්පර්ශය මේ කෙනාගෙන්ම හම්බ වෙනවා. මේ දේෙන්ම හම්බ වෙනවා. මේ ද්‍රව්‍ය වස්තුවෙන්ම ඒවෙන් හම්බ වෙනවා කියලා හිතෙන තාක්කල් එයා ඒ රූපෙට බැඳෙනවමද නැද්ද? ඇලෙනවමද නැද්ද? ඇයි ඇලෙන්නේ? ඒ රූපෙන් මට සුව වේදනා දෙනවා. ඇත්තටම රූපෙන් දුන්නේ මෙයා හිතපු හන්දද? එහෙම නැත්නම් පෙර කරන ලද කාමාවචර කුසලයක් මුල් කරගෙන කායික සුඛ වේදනාවක් ආවද? කායික සුඛ වේදනාවක් එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක කාම විතක් උපදී කාම විතක් හින්දා රාග රාගජ පරිලාහේ උපදී රාගජ පරිලාහේදා උප්පාද සංකත ලක්ෂණේ උපදී උප්පා සංකේතා විපරිණාම දුක්ඛතාවයක උපදී. සාන්තිමට මොකද වෙලා හිත විපරීතයකටපත් වෙලා. මොකද්ද කිව්වේ? චක්කුංච පටිච්ච රූපේච උපචක්කු විඥාන චක්කු නෑ සෝරි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදෝ sorry රූපං පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදෝ ඒ සමුදයයි ඊළඟට කිව්වා අනිච්චයි දුක්ඛයි විපරිණාම ධම්මයි එයයි ආදීනව කියලා. අතන විපරිණාම ධම්ම කිව්වා නේද? මොකකටදපත් වෙලා තියෙන්නේ? විපරිණාම දුක්ඛතාවයකටපත් වෙනවා. මෙන්න අපිට අවසානයේ ලැබිච්ච ප්‍රතිඵලයේ හෙවත් බෝනස් එක. හිත මොකද වෙලා තියෙන්නේ? විපරීතයකටපත් වෙලා. අසහනයකටපත් වෙලා. පීඩාවකටපත් වෙලා. ඇයි ඒ? ඇයි සුව වේදනාව ලැබෙනව වෙන වෙනේ වෙන ලැබෙනව කියලා හිතන්නේ. ඒතර හිතන තාක්කල් ඒවත් එක්ක පටිච්ච වී පටිච්ච වී යනවද නැද්ද? යන්න යන්න යන්න යන්න යා හිතන්නේ මේ ඒවෙන් ලැබෙනව කියලා නේද? දැන් ඔහොම ගිහින් ගිහින් අර පෙර කරන ලද කාමාවචර අකුසල් ධර්ම ඵල දෙන්නේ නැති අවස්ථාව එනවා. එතකොට එන්න තියෙන්නේ දුක් විපාක. එතකොට ආයි මොකෝ හිතන්නේ අර රූපෙන් දැන්. කලින් සැප දුන්නා දැන්. දැන් සැප දුකාවේ රූපෙන්ද පෙර කරන ලද හේතු බලනවා. පෙර කරන ලද හේතු බලනවා. විපරිණාම දුක්ඛ දාය. මම ඕක අන්ඩර්ලයින් කරලා තියෙනවා. ඕකේ උඩ කොටසයි තියෙනවා මෙන්න මෙතනට. මොකද්ද? එහි මෙන්න මෙතන. දැන් අපිට සුඛ වේදනාවක් ලැබෙනවා නම් ඒකට මනාපද නැද්ද? හැබැයි ඒකට ලැබෙන මනාපය කියන එක ඒ කියන්නේ ඒකට මනාප තමයි. හැබැයි ඒ මනාපයත් එක්ක මන වඩා ගන්න ගියෝ. අන්න මන වඩන ගොඩට වඩා ගන්නවා ඊට පස්සේ. තේරෙනවද? දැන් ඒකට මන මනාප නැති නැති නෑ. දැන් මේක අන්තිමට අවසානට ගියාම යම් කිසි කෙනෙක් දැහැනකට සමවදින්නත් මනාපයි. ඇයි ඒ? ඒක සුඛ වේදනාවක්. හැබැයි ඒ මනාපය කියන්නේ අවිද්‍යාවෙන් කරන මනාපයක් නෙමෙයි. අවිද්‍යාව පහ කරගන්න එතනට සමවදීන. දෙක දෙකක්. ඒතර මෙතන වෙන්නේ මොකද්ද? අර සුඛ වේදනාවක් ආවා පෙර කරන ලද කාමාචර කුසලයක් මුල් කරගෙන අන්නේ සුඛ වේදනාවත් එක්ක සෝමනස්සේ හොයන්න යන තැන තමයි ලෝභය හටගන්නේ. අන්න ඒක අබ්බ කරගන්නවා. ඒකයි ලෝභ මූලයේ කොහෙන් උපදේදයක් කියලා කියන්නේ. ඒ සෝමනස්ස උපවිචාර නොකරොත් රාගේ නැහැ. සෝම සෝමනස් උපවිචාරය කරො නොකරොත් රාගය එනවද? නෑ. එතකොට අපිට සුඛ වේදනාවක් ආවට පස්සේ අපි ওই සුඛ වේදනාව ගැන මොකද කරන්නේ? විචාරන්නේ යන්නේ. ඔන්නෝ විචාරණේවට කියනවා කාම විතක්ක කියලා. ඔයගේ තුන් පැත්තටම කරනකොට කියනවා විතක්ක ਵਿਚාර කියලා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා. මේ එකක් ගත්තේ. මෙන්න මේ වැඩේ වෙනවා. දැන් අන්තිමට අපි සෝමනස්සයක් විඳින්න නේද ගියේ? දැන් ගිහිල්ලා අන්තිමට හම්බෙලා තින්නේ මොකද්ද? විපරිණාම දුක. එතකොට මෙතන කියන මොකද? උපාද සංකත ලක්ෂණය. එතකොට මේ උපදවා ගත්තේ සංකතයකටම අදාළ දෙයක්. අන්න බුදු පියාණන් වහන්සේ කියන මොකද්ද සංකතයක් කියන්නේ? සංකතයකට උරුම ලක්ෂණ තුනක් තියෙනවා. ජරාවයි, මරණයයි, නැවත උප්පත්තියයි. එතකොට මේ අපි උපදවාගෙන තින්නේ මොකද්ද? ජරා මරණ ගොඩක්මයි කියලා කියන්නේ. ඒක උපාද සංකත ලක්ෂණයක් කියලා කියන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා කිව්වේ මොකටද? ජරා ධර්ම ජරා මරණ වලින් බේර ගන්න. ඒ කියන්නේ උපාද සංකත ලක්ෂණ වලින් බේර ගන්න. ඒතර මේ ආසාදේ අපි විඳින්න යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? උපාද සංකත ලක්ෂණ වලට ගොදුරු වෙලා ජරා මරණ වලටම ගොදුරු වෙවි ගොදුරු වෙවි යන්නේ. මෙන්න මේ පටිච්චසමුපාදයට කියනවා ලෝභ මූල පටිච්ච සමුපාදේ කියලා. දැක්කද? හැබැයි දැන් මෙතනදී අපිට ඥාණය දෙන්න ඕනේ. සුඛ වේදනාව අපිට අයින් කරන්න බෑ. සුඛ වේදනාවේ සෝමනස්ත උපවිචාර කරන එක විතරයි ඔය ඔය කොටු කල්ලා තියෙන කෑල්ල විතරයි අපිට අයින් කරන්න පුළුවන්. දැන් ඔය හැම එකෙම තියෙන්නේ පටිච්චය. මෙන්න මේකේ තියෙනවා ඕන කරන තැන. මේ පාලි කොටස. කොහොමද කියන්නේ? ලෝභ අකුසල මූලයේ කොහින්ද කියලා ඔයකේ තියෙන පාලි කොටස. මේ තියෙන්නේ සුඛ වේදනම් පටිච්චං. සුඛ වේදනම් පටිච්චං uppajjattena somanassa සෝමනස්සේසු උපවිචාරෝ සෝමනස් උපවිචාරම් පටිච්චං uppajjane රාගය. මෙන්න මේ කොටසටම කියන සම්පූර්ණයෙන් මොකද්ද? ප්‍රහීන කරන්න පුළුවන් කොටස තමයි ඔය තියෙන්නේ. මෙන්න මේ සුඛ වේදනාව එන තැන මේ පටිච්ච වෙන තැන අනිත්‍ය සීකරොත් මොකද වෙන්නේ? මේ සුඛ වේදනාව එන තැන තථාගතයන් වහන්සේ කියනවා සුඛ වේදනාව දුකක්සේ දකින්න. දැන් මෙන්න මෙතන වරද්ද ගන්න තැනක් තව. දැන් බුදුහාමුදුරුවෝ සුඛ වේදනාව දුක්ඛසේ දකින්න. දුක්ඛසේ දකින්න කිව්වේ මේ කොටු කරපු ටිකද සුඛ වේදනාවද? ඔව් සුඛ වේදනාව දුකක් කිව්වොත් සුඛ වේදනාව විඳින්නේ කොහොමද? මතක ඇති කිව්වා අර මොකද්ද මාළුක්කේය පුත්‍ර සූත්‍රයේ කිව්වා සුඛ වේදනා විඳි එහි නොඇලේ කිව්වා. දැන් සුඛ වේදනාව සුඛ වේදනාවම තමයි. සුඛ වේදනාව දුක දුක් වේදනාවක් හැටියට විඳින්න ක්‍රමයක් නැහැ. සුඛ වේදනාව දුකක්සේ ප්‍රඥාවෙන් දකින්නේ මෙන්න මේ කොටු කරපු ටික. ඇයි මේ ටික විඳින්න ගියොත් දුකක් උරුමකම් කියන්න වෙනවා. අන්නේ දුක දකින්නේ දුකටපත් වෙලා නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න මොකද්ද? අර බයත් එන දුක්ඛ. එහෙනම් මේ සෝමනස් උපවිචාර කරන එකට තමයි බය වෙන්නේ. ඇයි? ඒකට බය වුණේ නැත්තම් විපරිණාම දුක්ඛතාවයකට ලක් වෙනවා. ගැඹුරු වැඩිද? ඈ? පටිසම්පාය කියලා ගැඹුරු වැඩිද? ඔව් කමන්නේ. බය වෙන්න බෑ ඔක්කොම ලබන සතියේ තෝරනම් ලෝභ පටිසම්පාදේ කරමු. ඕවානේ මේක තෝරගන්න බෑ. දැන් ඉතින් වෙලාවත් ගිහිල්ලා තියෙන එකනේ. නේද? කොහොම මෙතනින් මේක ඉවර වෙනවා කොහොමද? මේ ඔන්න ලබන සතිත් ආයේ මේක පොඩ්ඩක් ගමු. අරගෙන කරමු. මේ වචන පද වලට බය වෙන්න එපා. ඇයිද? අපි කොහොමත් ওই වැඩේ කරලා තියෙන්නේ. වචන පද දැනගත්තත් නොදැනගත්තත්. <laughs> දැන් අපිට දැනගන්න තියෙන්නේ මෙතන එකයි පොඩි දෙයයි තියෙන්නේ මොකද්ද? අපිට කය සුඛ වේදනාවක් ලැබෙනවනේ ලැබෙන්නේ කයක් හරහානේ. ඒ සුඛ වේදනාවක් ලැබෙන්නේ මොකක් හින්දාද? පෙර කරන ලද කාමාවචර කුසල ධර්මයක් මුල් කරගෙන. ඒ සුඛ වේදනාවෙන් අයින් වෙන්න පුළුවන්ද? බෑ. එතකොට ඒ සුඛ වේදනාව අපිට දුකක් වෙනවා නම් දුකක් වෙන්නේ කොහොමද? උපවිචාර කරන්න ගියොත්. අන්න හරි ඒකේ විස්තර හොයන්න යනවා. ඔය උපවිචාරේ නැත්තම් සුඛ වේදනාව දැනෙනවා. සුඛ වේදනාව දැනෙන්නේ නැත්තේ නෑ. හැබැයි අපිට අපේ අපිට උදා වෙන්නේ නැත්තේ මොකද්ද? විපරිණාම දුක්ඛේ උදා වෙන්නේ දැන් අපිට ඕනේ විපරිණාම දුක්ඛේ නතර කරගන්නද සුඛ වේදනා නතර කරගන්නද? තථාගතයන් වහන්සේ කිව්වා නේද? උපාදානීය ධර්මයන් නැවත නැවත බලාපොරොත්තු වෙනවා කියලා. එහෙනම් මේ සුඛ වේදනාව උපාදානීය ධර්මයක්ද උපාදානයක්ද? උපාදානීය ධර්මය නැවත නැවත බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අර සෝමනස් උපවිචාරයෙන්. ඉතින් සෝමනස් උපවිචාර කරන්න යන තැන අනිත්‍ය ලෙස මෙනෙහි කළා අයින් වුණොත් උපවිචාර නැවතිනවා. උපවිචාර නැවතුනොත් රාගය නැවතිනවා. රාගය නැවතුනොත් විපරිණාම දුක්ඛයෙන් නෑ නිදහස්. පැහැදිලිද දැන්? තව තව තව ටිකක් ඉතින් ලිහිල් කරලා ලිහිල් කරලා කියලා දෙන්නම්. දැන් මේ මේ යට කොටස තනිකර ආස්වාද. ඒක මේ පටිච්චයෙන් ගොඩනගන ආස්වාදේ ආස්වාදේ විදිහටම දකින්න කියන්නේ ඇයි? මේ ආස්වාදේම තනිකර මනෝ විකාරයක් සෝමනස්ස උපවිචාරයෙන් මනක්කල්පිතවම ගොඩනගන එක. ඒක ආස්වාදේ ආස්වාදේ විදිහට දකින්න. මේකෙන් හම්බෙන ආදීනව මොකද්ද? විපරිණාම දුක්ඛතාවය. එහෙමනම් මේ පටිච්ච වෙන තැන අනිත්‍ය සිහි කළා මේක පහ කරන්න වෙනවමද නැද්ද? අන්න නිස්සාරණය දකින්න කිව්වේ ඒකයි. පැහැදිලිද? බලමු එහෙමනම්. ලබන සති තව ටිකක් ඉතින් විස්තර කරලා කියලා දෙන්නම් ඕක තව පොඩ්ඩක් ඕන්න. ඉතින් ලෝභ පටිච්ච සමුපාදේ නිමාව. ඔච්චරයි තියෙන්නේ. ආයෙ වෙන නෑ ඔහුට ඇතුළු. කොච්චර විස්තර කරා ඔච්චරයි තියෙන්නේ. වෙන විස්තරයක් ඇත්තෙත් නෑ. අර අතන වරද්ද ගන්න එපා. අසංකාරී කියලා එකක් නෑ. සසංකාරීම තමයි. එච්චරයි. මේ අපි ගත කරන දැන් අර අර ට්‍රිප් ගියාම අරව ගියාම අර ඇඳුම් ගන්න ගන්න වෙලා මොනවද අපිට ලැබෙන්නේ? සමහරලාට කයට හම්බ වෙන සුඛ වේදනීය ලැබෙන්න ඕන පසුතලේ හැදෙනවා. ඒ ගියාම හෝටල් එක අපි හොඳ මෙට් එක බුදිය ගන්න හම්බ වුණා. හොඳට සොෆ්ට් ඇඳුම් ටිකක් හම්බ වුණා කයට පැත්තෙන්. ඒ ඔක්කොම මොනවද? සුඛ වේදනා. එහෙම සුඛ වේදනා ලබන්නේ ඒ හෝටලේ හන්ද නෙමෙයි. ඒ ලක්ෂ්‍ය මෙට්ටේ හන්ද නෙමෙයි. පෙර කරන ලද කාමාවචර කුසල ධර්මයක් මුල් කරගෙන පසුතලයේ හැදෙනවා ඒ කුසල විපාකේ පළ දෙන්නේ. ඔන්නෝවට කියනවා ditta dhamma සුඛ විහරණ කියලා. අනිත් පැත්තේ දැන් අපි හිතන්නේ ditta ධම්ම වේදිනේ කර්ම කිව් කර්ම කිව්ව ගම ඔළුවට එන්නේ මොකද? ඔව් මේ ආත්මේ පළ දෙනිය මොනව පළ දෙන්නේ? ආකුසල මේ ditta ධම්ම සුඛ විහරණ තියෙනවා වැඩ දිනේ ඒවා අහලවත් නැහැ. ditta ධම්ම දුක විහරණ නෙමෙයි ditta ධම්ම සුඛ විහරණක් තියෙනවා. දැහැනට සම්වදින කොටත් කියන්නේ ditta ධම්ම සුඛ විහරණීය පිණිස දැහැනට සම්වදිනවා කියලා කියන්නේ. ඒක මේ මොහොතේ පළ දෙන එක. ඒ පළ දෙන්නේ ඇයි? පෙර කරන පුණ්‍ය වාසනාවට. ඒක කියන්නේ ඒ පිනට බය වෙන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ පින වැරදිට පාවිච්චි කරු. අන්න බය වෙන්න වෙන්නේ. සුඛයට බය වෙන්න එපා. සුඛයත් එක්ක පටිච්ච වෙලා හදාගන්න යන ආස්වාද වැඩ පිළිවෙලට බය වෙන්න. සුඛේ සුඛේම තමයි. නේ. දැන් මෙහෙම ගත්තොත් දුකත් දුකයි. සුඛත් දුකයි. උපේක්ඛා දුකයි. ඒක සැරේ බුදුහාමුදුර ඔක්කොම දුකයි කියලා ඉවර කරනවා නේද? ඇයි තුනකට කැඩුවේ මේ? සුඛ දුක උපේක්ඛා කියලා තුනක් කියන්නේ නැතුව සුඛත් දුකයි දුකත් දුකයි උපේක්ඛාවත් දුකයි ඔක්කොම දුකයි. එක එක වචනේ කිව්වනම් ඉවරයි. දුක කියලා. එහෙම කිව්වනම් මොකද වෙන්නේ? රූපම් පටිච්චං uppajjati සුඛං සෝමනස්සං කියන ආස්වාදේ විස්තර කරන්න බෑ. බෑ? ඇයි අපි ආසාදව ඉඳින්න යන්නේ? දුක හන්දද සුඛ හන්දද? ප්‍රශ්නේ තියෙන්නේ ආස්වාදයේ මනක් කල්පිත බව තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපිට දැන් ඔය කයක් එක්ක සුඛ වේදනාවට රූපත් එක්ක එහෙම එකක් නැහැ. රූපත් එක්ක යන එක තමයි මම පෙන්වුවේ නැහැ. අපි මම මුලින්ම ඔයගලන්ට පෙන්වුවේ එකයි සුඛ වේදනා ලැබෙනවා නම් ඉන්ද්‍රියන් වලින් කෝකටද ලැබෙන්නේ? දුක් වේදනා ලැබෙනවා නම් කෝකටද ලැබෙන්නේ? උපේක උපේක හතරක් එක්ක ගියා. සුඛ දුක කයක් එක්ක ගියා. ඒතකොට මෙතන සුඛ වේදනීය ස්පර්ශයක් එනවා කියනකොටම අපි පුරුදු වුණොත් එහෙම හයටම දාන්න එකපාරටම. හයම විස්තර කරනවා. හැබැයි හයම විස්තර කරාට සුඛ වේදනීය ස්පර්ශයක් එන්නේ කයක් මුල් කරගෙන විතරයි. ඉතින් මේකේ කුසල මූල පැත්ත එකක් විස්තර කරන්න කරන වෙලාවකට තව එකක් පෙන්නන්න. ඕ වගේම සෝමනස්සයක් තියෙනවා. මේකේ හොඳ පැත්තට සෝමනස්සයකුත් තියෙනවා. නරක පැත්තට සෝමනස්සේකුත් තියෙනවා. මේ කතා කරන්නේ නරක පැත්තේ සෝමනස්සේ. හොඳ පැත්තේ සෝමනස්සේකුත් තියෙනවා. එහෙම සෝමනස්සේකුත් තියෙනවා. දැහන් වඩාගෙන යනකොට එන සෝමනස්සයක් එනවා. ඒ පංචකාම ආස්වාදයක් උදෙසා එන සෝමනස්සයක් නෙමෙයි. දික්ටිගත දික්ටි සම්ප්‍රයුක්ත ඕකෙන් එන එක නෙමෙයි. මේක හොඳ එකක් නෙමෙයි. හරි අපි ඒ ඉතුරු ටික ලබන සතියේ කරමු. මොකද අනිත් පටිච්චසමුපාද වලට ගියොත් කාලේ මදි. මොකද අර ටික හොඳටම ආයතන විග්‍රහය හොඳට එන්න ඕන හන්ද තමයි නැත්නම් මම සාමාන්‍යයෙන් ප්ලෑන් කරලා අර ටික කොහොම හරි 12න් ඉස්සෙල් ඉවර කරගත්තොත් මේකට තව ටිකක් ගන්න. නමුත් සාමාන්‍යයෙන් මේ පරිසම්පාද ටික යන්නේ තනි එක දවසක යන්නේ. ඉතින් එක දවසක ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ඉතින් අද දවසේ වෙලාව තියෙන විදිහට තමයි කරේ. ලෝභ පරිසම්පාදේ කරා අපි ඊළඟ දවසේ දේශ, මෝහ, විචිකිච්ඡා, උද්ධච්ච, කුසල, අකුසල මේ ලෝකෝත්තර කුසල, ලෞකික කුසල කියන ඔක්කොම ටික එකින් එක විස්තර කරලා දෙන්නම්. මේ ඔන්න තියෙන පරිසම්පාදයෙන් එකක් විස්තර. ඔව් මාත්. ඔව් දැන් අතන තියෙන මාතේ තනිකරම අපි ආස්වාද වැඩපිළිවෙලක් නේ. මේක ඇත්තටම තියෙන ආස්වාද වැඩපිළිවෙලක් නේ. වෙන එකක් නෙමෙයි තියෙන්නේ නේද? ඒතර දැන් ආස්වාද වැඩපිළිවෙලක් වෙන්නේම කොහොමද? රූපම් පටිච්චං උප්පදී සුඛං සෝමනස්සා. ඒක රූපෙත් එක පටිච්ච වෙන තැනම. හරි? කියමුකෝ අපි. ඒ වගේම දැන් අර කයත් එක ගත්තොත් සුඛ වේදනාව. හැබැයි රූපත් එක්ක පටිච්ච වෙනකොට අපිට විපාක වශයෙන් සුඛ වේදනා එන්නේ නැහැ. මේ ලෝභ පටිච්චසමුපාදය ගැන න්යාන්නේ. එතකොට අන්න ඒ නේකත් එක්ක අවිද්‍යාවෙන් බැඳුනට පස්සේ සුඛ ලෙස පේන්න දැනෙන්න ගන්නවා. කියන මනක්කල්පිතව. හැබැයි ඇත්තට මේ මේ පටිච්ච වෙන තැන මොකද්ද කියේ බුදු පියාණන් වහන්සේ? අනිච්ච මෙනෙහි කළ යුතුමයි. ඒතර අනිච්ච මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ නැති බව දැනගන්න. හැබැයි ඒ සිහි කරන්නේ ප්‍රඥාවෙන්. ඒක ඇයි බලාපොරොත්තු වෙන එක ඉෂ්ට වෙන්නේ නැත්තේ? දැන් සුඛ වේදනාවක් කයට ලැබුණත් ඒකෙන් තව සුඛයක් බලාපොරොත්තු වුණා ඉච්ඡතාවයක් ගොඩ නැගොට වෙන්නේ නැහැ. ඇයි? මේ ලැබිලා තින්නේ පෙර වෙනකට. අපි හිතමු රූපත් එක්ක කියලා. රූපත් එක්ක කොහොමත් සුඛ නැහැ. උපේක්ඛා විතරමයි. එහෙනම් ඒක කවදාවත් ඉෂ්ට කරන්න විදියක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස කියන හතරෙන් මොනම හේතුවක් නිසාවත් ඉෂ්ට කරන්න බෑ. හැබැයි කෙනෙක් මුලාවටපත් වෙන්න පුළුවන්. මෙන්න මෙතන එනවා කයත් එක්ක සුඛ වේදනාවක්. ඒකත් එක්ක ආස්වාදේ කඩා ගන්න එක පොඩ්ඩක් අමාරුයි වගේ නේද? අන්න. මොකද හේතුව ඒක ඇත්තටම සුඛ වේදනාවක් එනවා. නැතුව නෙමෙයිනේ. අරවා එන්නෙම නැහැ. එතකොට ඒ සුඛ වේදනාව ඇත්තටම තව ටිකක් එහාට තෝරගන්න මම ලබන සතිය කියලා දෙන්නම්. දැන් ওই පුටුවේ වාඩි වෙච්ච ගමන් සුඛ වේදනා නේද? දුකද? දැන් නෙමෙයි. උදේ ඇවිල්ලා වාඩි වෙච්ච ගමන්. ඔය සුඛ වේදනාව නිරන්තරයෙන් විඳගෙන ඉන්න පුළුවන් නම් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? හැඹරෙන්න ඕනද? කියන්නේ එහාට මෙහාට යන්න ඕන පෙරලෙන්න ඕනද කියලා අහන්නේ පුටුවේ. ඈ? එහෙනම් මේ ලෝකේ භෞතික වස්තු පරිහරණය කරමින් සුඛ වේදනා ඕනවට වඩා භුක්ති විඳින්න බෑ. ඇයි ඒකත් එක්ක අපි දන්නේ නැතුණාට පටිච්ච වෙලා පංචකාමයේ පැත්තට යනවම තමයි. ඒ හින්දා ඒක මහ 1000ක් බවට පත් වෙනවා. ඇත්තටම සුඛ වේදනා බුදු පියාණන් වහන්සේ විඳින්න කියන්නේ භෞතික වස්තු එකක්වත් පරිහරණය නොකර කාමයෙන් වෙන්ව අකුසල දහමෙන් වෙන්ව සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානය ද්විතීක ධානය තුති. එහෙනම් කුටුවක වාඩි වෙලා හිටියත් දැහැනේ නම් ඉන්නේ අර වගේ ඇඹරෙන්නේ නැහැ. ඇයි ඒකට කියනවා දිට්ඨ ධම්ම සුඛ විහරණ ලබන්නේ මේ වෙලාවේ. එතකොට මේ භෞතික වස්තු වලින් ලැබෙන සුඛ වේදනා බොහොම මාත්‍රයයි. අන්නේ හිඳ තථාගතයන් වහන්සේ කියනවා ඒ සුඛ වේදනාවත් ඔබලා දුකක්සේ දැකිය යුතුයි ප්‍රඥාවයි. අන්න දැන් ඒක දුකක්සේ දකින්නේ මොකන්ද? ඇයි මේ සුඛ වේදනාව පෙර කරන හේතුවක් හන්ද හම් වෙන එකක් නා. මේකට මේ ඇලෙන එක මට දුක ගෙන දෙන කාරණයක් නේ. විපරිණාම දුක්ඛයක් කරා යනවා. එහෙනම් මේකට මම නොබැඳිය යුතුමයි. පැහැදිලිද මාතේ? අන්න එතකොට අපිට එතනින් නිදහස් වෙන්න හැකියාව තියෙනවා. මේවා අර තමන් අහගත්ත බණ පදෙත් එක්කම තමයි ප්‍රායෝගික වැඩේට යන්න ඕන. දැන් ඕක ඊළඟට තව ටිකක් තියෙනවා මේක සාකච්ඡා ටික කොහොම හරි ඉවර වෙනාට කවම හරි මේක පොඩ්ඩක් හරි භාවනාව වඩන්න ගත්තට පස්සේ වඩව ගන්න කොහොම හරි උත්සාහයක් කරනවා. අන්නේ ටික කරාට පස්සේ මොකද වෙන්නේ? අපිට අපරකින්න අන්න ඒ ඒ ටික වඩන්න ගත්තට පස්සේ ඇත්තටම ඕගොල්ලන්ට මේ හොඳට දහම ටික තේරිලා මේ ටික වඩාගෙන යනකොට කයට පස්සද්ධිය ඇවිල්ලා ඇත්තටම කයට සුව වේදනා ලැබෙන. අන්නේ කාය පස්සද්ධිය ඇවිල්ලා කයට සුව වේදනා ලැබපු දවසට ඥානේ අත්දැකීම ලැබපු දවසට තේරෙයි ඇත්තටම අපි භෞතික වස්තු වලින් සුව වේදනා විඳිනවා කියලා මොකද්ද මේ කරන්නේ ඇත්තටම සුව වේදනා විඳින්න තියෙන්නේ ඒවෑ නෙමෙයි ඒවෑන් වෙන් වෙලාමයි කියලා කියනවා. ඒකට මාත්‍රයක් තඹ සතයක් මේන්ටේනස් කිසි දෙයක් නැති විදිහට සුව වේදනා විඳින ක්‍රමයක් තියෙනවා. සල්ලි සත පහක්වත් යන්නේ නැතුව. දැන් සුව වේදනා විඳින කොච්චරක් වියදම් කරනවද? ඈ? ලක්ෂ ගණන් එක්ක මෙට්ට ගන්න ඕනේ නේද? කුෂන් පුටු ගන්න ඕනේ, සෝෆා ගන්න ඕනේ. සුවේ විඳින්න. එරිනම් බුදිය ගන්න පුළුවන් නම් අඩුම ගානේ බුදිය ගන්න එක උදේ වෙනකන් එහෙම ඉන්න එපේ. සුව නම් විඳින්නේ. මං අහන්නේ සුව නම් විඳින්නේ. අර තිබ්බ විදිහට ඉන්න එපා. ඉන්නවද? අය අනිත් පැත්ත පෙරලෙන්නේ. සුව විඳින හන්දද නැති හන්දද? ඉන්නවනම් ඉන්න එපා. මට උදේ මේ පැත්තේ බුදියනවා කැරකිලා කැරකිලා අන්තිම මාලිමා යන්ත්‍රය වගේ මොකෝ වෙලා තියෙන්නේ. දැන් සුව වේදනාව විඳිනවද ඔහොම? එහෙනම් මිනිස්සු දැහැන් වලත් ඔහොම යන්න එපා. බම්බර වගේ කරගෙන්න එපා. දැහැන් වලත්. දැහැන් වෙන්නේ නැහැ. ඇයි අපිට තේරෙන්නේ නැතුවට අරක විඳින්නේ කාමෙන්. අන්න ඒකෙන් වෙන්ව විඳින ක්‍රමයක් කියන්නේ. අන්න ඒ වැදී අර කතන්දර නැහැ. ඒ රියල් සුව ඒවට කියනවා නිරාමිස සුව වේදනා මෙට්ටවල බුදියගෙන විඳින සුව වේදනාවට කියනවා සාමිස සුව වේදනා. සාමිසයි. ඒක සාමිස. ඒක නිරාමිස නෙමෙයි. නිරාමිස එක ඉන්නේ කාමෙන් දැන් ඕගලන්ට අර මෙට් එක බුදියගෙන ඉන්නකොට මට කියන්න පුළුවන් ද වෙන් කරන්න ආ මේ කොටස තමයි විපාකය මේ කොටස තමයි කාමයේ කියලා එකපාරටම අන්න ඒක අර දැහන් එක්ස්පීරියන්ස් ටිකත් එක්ක හොඳට ආවට පස්සේ හැකියාව ලැබෙනවා එහෙම නැතුව එකපාරට වෙන් කරන්න බෑ ඒක තව ටිකක් ලබන සතියේ සාකච්ඡා කරමු පායි වෙලාව පුළුවන් තරම් ඉක්මනට පුණ්‍යානුමෝදනාව කරලා අදට අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. දහම් පඬුර සදහම් සාකච්ඡා මාලාවේ 6 වෙනි දිනේ වන අද දින වැඩසටහන පවත්වාගෙන යාම සඳහා දායකත්වය දක්වන පින්වත් පිරිසගේ නාම ලේඛන ඉදිරිපත් කරනවා පුණ්‍යානුමෝදනාව සඳහා අද දින ගිලම්පස පූජා කිරීම සඳහා දායකත්වය දක්වන්නේ නිරංජලා කමලරණි ගමගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා එවැගේම චමින්ද විජේකෝන් මහතා වසන්ත සරණමාලී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා KM ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම නුවන් විජේකෝන් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා උත්පලා ජයවර්ධන මහත්මිය ඒ වගේම සුපම් මාධව මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ සියලු දෙනාම නිවන් අරමුණු කරගෙන මේ සඳහා මූලික වෙලා තියෙනවා ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් මහතා ඒ වගේ සෙනරත් සිරිවර්ධන මහතා ඒ වගේම ලතා සිරිවර්ධන මහත්මිය සහ චාරිතා සිරිවර්ධන දියණිය යන අය එවසින් මේ සඳහා දායකත්වය දක්වනවා නිවනට ඇති සියලු බාධා දුරුවේ නිවර්ම පූර්ණ ඒවා යන අරමුණු පෙරදරි කර ගනිමින් එවැගේම අද උදේ තේපානය සඳහා දායකත්වය දක්වන්නේ අජිත් බස්නායක මහතා සසස් බස්නායක පුතා චින්තා වීරසූරිය මහත්මිය පොඩිමණිකේ නැකත්ගේ මහත්මිය සමන්ත ලක්මාල් මහතා විසින් නිවනම අරමුණු කර ගනිමින් දායකත්වය දක්වනවා. ඒ වගේම WMP කුමාරිහාමි මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් මේ සඳහා දායකත්වය දක්වනවා. ඔවුන්ගේ අරමුණ විශ්‍රාමලත් විදුහල්පති MG MMG බණ්ඩා මහතා ඇතුළු දෙපාර්ශවයේ සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ටත් සියලුම ඥාතීන්ට ආශිර්වාද කිරීම වගේම මිය පරලොව ගොස් සිටින සියලුම ඔවුන්ගේ සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කර ගැනීම අරමුණු කරගෙන දායකත්වය දක්වනවා ඒ වගේම අද දහවල් දානය සහ ධර්මශාලාව සඳහා දායකත්වය දක්වන්නේ KMM කරුණාරත්න මහතා SK ගල්ලෑල්ල මහත්මිය KMM LI කරුණාරත්න මහතා DS චතුරංගනී මහත්මිය KMM SS කරුණාරත්න මෙනවිය KMM අබේරත්න මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම KMM ඉන්ද්‍රාණි කුමාරි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා KMM පත්මාවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම KMM රණතුංග මහතා ඇතුළු පවුලේ සියලු දෙනා KMM ජයත ජයකලන මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඔවුන්ගේ නිවන අරමුණු කරගනින් වගේම ඔවුන් නම් මිය පරලොව ගිය KM KBMT ටී කුමාරිහාමි මෑණියන් එවැගේම KMM ඔක්කුබණ්ඩා පියාණන් එවැගේම KMM බණ්ඩාරනායක එවැගේම AMG අබේසිංහ HKG අබේරත්න ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන මේ සඳහා දායකත්වය දක්වලා තියෙනවා එවැගේම අද දින මුදල් වශයෙන් ආධාර ලබා දුන් පින්වතුන් WG විමලරත්න මහතා චන්ද්‍රාණී විතාරණ මහත්මිය ඒ වගේම එන් රණසිංහ මහතා වගේම අද දින උපන්දිනය සමරන ශ්‍රීමා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ සඳහා දායකත්වය දක්වන එතුමියට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම KM අනුලා මණිකේ මහත්මිය, යාපා සමරකෝන් මහතා, මල්ලිකා වීරබාහු මහත්මිය, නවරත්න මණිකේ මහත්මිය, මානෙල් ගුණරත්න මහත්මිය, සමන්ලතා විමලධර්ම මහත්මිය, ටීඑම් මනතුංග මහතා, ආර්.එම් කරුණාරත්න මහතා, එවැගේම කේ.ඒ. ධම්මිකා මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා. ඒ වගේම ප්‍රියංගිකා රත්නායක මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා. ඔන්න නමින් මිය පරලෝකීය WM පුංචි පුංචි කුමාරි හාමි මවට සහ MB රත්නායක පියාණන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම භද්‍රා බණ්ණායක මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා. ඒ වගේම මාලනී වීරකෝන් මහත්මිය දායකත්වය දක්වනවා. WM සමරත් සරත් වීරකෝන් මහතාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම කේශාන් පුතා මේ සඳහා දායකත්වය දෙදෙනවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් එවැගේම මල්ලිකා සමරනායක මහත්මිය තරංගා මද්දුම කුලගේ මහත්මිය කේ ධර්ම සේන මහතා එන්.කේ. මුතුරංගවල මහත්මිය කොඩිමණිකේ නැකත්ගේ මහත්මිය අජන්තා සෙනරත් මහත්මිය ඩී ලියනගේ මහත්මිය මාලා පෙරේරා මහත්මිය මේ සඳහා දායකත්වයේ දක්වලා තියෙනවා. ඒ සියලු දෙනාට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ පුණ්‍ය කුසල ශක්තිය උපනිශ්‍රේවාය ප්‍රාර්ථනා කරන අතර වැඩසටහන සංවිධානය කිරීමට මූලික වෙන අපගේ කල්යාණ මිත්‍ර පිරිසටත් ඒ වගේම ධර්ම සාකච්ඡාව සම්බන්ධව ඔබ සියලු දෙනාටත් මේ වැඩ පරිශ්‍රය ලබා දෙමින් අපට දායකත්වය දක්වන ඒ තබල ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිවන් පිණසම මේ පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේවය ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවයෙන් යුතුව දේශකතුමන්ට ආරාධනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. දැයි මේ උතුම් වූ ධම් සාකච්ඡාව ලෝකවාසීන්ට ශ්‍රවණය කිරීම සඳහා මෙතෙන්ට පැමිණීමට නොහැකි විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න සමහර පින්වතුන්ට ශ්‍රවණය කිරීම සඳහා YouTube ඔස්සේ එය සජීවීව විකාශනය කිරීම සඳහා සම්පූර්ණ දායකත්වය දරනවා පානදුරේ පදිංචි මොරිස් මහතා එම මහතාගේ බිරිඳද ඒ වගේම ශාම් පුතණුවනුත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල්නී මහත්මිය සහ ස්වයං පුරුෂයා වන ශාන්ත මහතාත් ඒ වගේම මේ සඳහා යන යම් ඩේටා අවශ්‍ය තියෙන බැවින් ඒවට සම්පූර්ණ පසුතලය හදලා දෙනවා ඒ වියදම් දරලා දෙනවා එංගලන්තයේ පදිංචි නිරෝෂා වැලිකල කියන මහත්මිය. මේ සියලු දෙනාම සිහිපත් කරගෙන මේ උතුම් වූ කටයුත්ත කරගෙන යාම සඳහා උදව් උපකාර කරන සියලුම මහත් මාත්‍රීන්වත් ශ්‍රම කඳුලෙන් උදව් උපකාර කරන සියලු දෙනාටමත් ඒ වගේම අද දිනේ දම්පැන් පූජා කරපු සියලු දෙනාට නම් ගොස් සඳහන් කරපු සියලු දෙනාටමත් ඒ වගේ මේ උතුම් වූ කටයුත්ත කරගෙන යාම සඳහා මේ ස්ථානයේ ලබා දුන්නා වූ ඒ තැපැල් ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ සියලුම සේවක මහත්ම මහත්මීන්ටත් ඊට උදව්පකාර කරන සියලු දෙනාටමත් ඒ වගේම විශේෂයෙන් කොළඹ සිට මේ නුවර ප්‍රදේශයේ මේ දහම් සාකච්ඡා සාර්ථකව කරගෙන යාම සඳහා ප්‍රවාහන අංශයෙන් කටයුතු කරමින් මේ මහා උපකාරයක් කරන චාමර මහතාටත් ඒ වගේම කැලුම් මහතාටත් ඒ සියලු දෙනාටමත් ඊට උදව් උපකාර කරන සියලු දෙනාටමත් ඒ වගේම මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා මහා වේසක් තරමින් කටයුතු කරන ඒ සියලුම මහත්ම මහත්මීන්ටත් උදව් උපකාර කරන සියලු දෙනාටම සිහිපත් කරගෙන ඔබ නම් මේ මිය පරලෝකයේ හතර හතර වර්ගයේ ඥාති කොට්ටාශයේ මේ මොහොතේ පරදත් උපජීවීන් කොටසින් පින්බාරතුන යමෙක් සිටීද ඒ සීලය උදසා උදසාද පින් අනුමෝදන් කිරීම උදසා සීල දෙනාම අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් චිත්ත ප්‍රසාදයෙන් ඊතෝ සීල දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙයි මේ උතුම් උදාම් සාගත සහ සම්බන්ධිත දේව කොට්ටාස බ්‍රහ්ම කොට්ටාස නැත්නම් ඒ කොට්ටාස කරා මේ ජනර ගණනාද කුසල අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා උන්වහන්සේලා පතන්න ආબોධි එක්තරා බෝධි උතුමුණියන් සාක්ෂාත් කරගෙන යන ගමනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධන අෂ්ටාංගික මාර්ගයේ පූර්ණ කරන සතරපල් ලැබී ධානාපල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමලත් මේ කුසලී ප්‍රතිඥාවක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් වූ සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සතර ගන්දුරින් ගේවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදු පාරයි ඒ වගේම අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡා කරගෙන යාම සඳහා උදව් උපකාර කළ සිළු දෙනාටමත් දම්පැන් පූජා කළ සිළු දෙනාටමත් ශ්‍රම කඳුලකින් හෝ වචනකින් හෝ වචන මාත්‍රයෙන් හෝ මිල මුදලකින් හෝ උදව්වක් උපකාරයක් කරපු යම් කෙනෙක් ඒ සිළු දෙනාටමත් විරුද්ධත්වයක් නොදැක්වූ යම් කෙනෙක් ඉන්නවා ඒ සිළු දෙනාටත් විරුද්ධත්වයක් දැක්වූ යම් කෙනෙක් ඒ සිළු දෙනාටත් දැක සතුටු වෙච්ච යම් කෙනෙක් ඒ සිළු දෙනාටත් මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා ඒ අතරින් ධර්මෝපදේ ලබාගත් කෙනෙක් ඉන්නවා නම් තව තවත් ධර්මෝපදේ ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති. ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවය වටහාගෙන වස්තුකාම් ප්‍රහේණි කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහේණි උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගයක සංයෝජන ප්‍රහේණි උත්තරීතර අරියත් භාවයටත් පත්වීමත් කාමයන්ගෙන් වෙන්න අකුල දාමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ තෘතීක ධානයේ චතුර්ථ ධාන ඵලද පූර්ණ කරගෙන අමාමානී කරන ශාන්තියෙන් කෙලවර කර ගැනීමලත් ඒ වගේම ධර්මෝපදේ ලබා ගන්න නොහැකි වෙච්ච යම් අඩුපාඩුවක් සිදු වෙච්ච යම් කිසි කෙනෙක් සිටිනම් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මෝනුදම් පටිපදා කියන සතර සෝතාපත යංග තුලින් ආස්වාදී ආදීන නිස්සාරණේ තත්ත්වය දෙන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පාවොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත්ති සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල පූර්ණ කරලා දයන් ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියත්පත් කරගෙන මේ පුණ්‍ය ශක්තිය ඒ සුදු දනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සංසාරයේ අංශය අකුසල ධර්මයක් තියෙනවා නම් ඒවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ වගේම සංසාරයේ යම් කිසි සසර ගනුදෙනුවක් තියෙනවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ ඒ සසර ගනුදෙනුවෙන් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයන්. ඒ වගේ අද දිනේ මේ උතුම් වූ දහම් සාකච්ඡා ශ්‍රවණය කිරීම සඳහා සා සම්බන්ධ වෙච්ච සිළු දෙනාටමත් ඒ වගේම YouTube ඔස්සේ ශ්‍රවණය කළා වූ සිළු දෙනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනා කරාම මෛත්‍රියේ සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රියේ සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රියේ සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා තින් ධර්මෝපදේ ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්මෝපදේ ලබාගෙන ප්‍රඥා මුදුන්පත් වී ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිත්‍යතාවයෙන් වටහාගෙන වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රහීන කර උත්තරීතර අරියත් භාවයටත්පත් වීම සඳහා කාමයන්ගෙන් වෙන්න අකුර දාමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපම් ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ තෘතීක ධානයේ චතුර්ථ ධාන ඵලද පූර්ණ කරගෙන අෂ්ටඵල සමබස් සමවැදී ආසවක් යනනින් සීල කෙලස් ප්‍රහීන කර ගැනීමටත් මේ ලබාගත් මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දනාටම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා ඒ වගේම ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබා ගන්න ඕකේ යම් කිසි අඩුපාඩුවක් සිදු වෙච්ච යම් කිසි දෙයක් තවදුරටත් සිටිනම් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපතංග තුලින් ආස්වාදේ ආදීන නිස්සරණේ තතුසේ දැනගෙන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය භාගවත් උත්තරීතර සම්මාදිට්ඨියටපත්ති සෝවාන් පල්ලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා සකදාගාමී පල්ලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා අනාගාමී පල්ලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා ආර්ය පල්ලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා පටිච්ච සමුප්පන්නව හට ගන්නා මේ දුක්ඛ ස්කන්ධය අසාරත්වයේ මොහතක් මොහතක් පාසා වැටහි මේ බුද්ධ ශාසනය තුලදීම උත්තරීතර අරියත් භවයේ පූර්ණ කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය ඔබ සුළු දෙනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාර සංසාරේ යම් කිසි අකුසල ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාස් වෙත්වා නිදාස් වෙත්වා නිදාස් වෙත්වා සංසාරේ යම් කිසි ගත සසර ගනු විඳනක් තියෙනවා නම් ගෙවා දමා නිදාස් වෙත්වා නිදාස් වෙත්වා නිදාස් වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියලා තුන් වතාවක් සාදු පාරයන් ඒ වගේ අද දිනේ මේ දම්පැන් පූජා කිරීමෙන් මේ ස්ථානය ලබාගත් මේ ස්ථානයේ දහම් සාකච්ඡාවක් කරගෙන යාම සඳහා ඒ සියලුම කරපු උදව් උපකාරයෙන් ලබාගත්තා ඒ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරගත් ඔබ ඔබතුමිලා දෙනා අනුමෝදන් කරගත් ඒ පුණ්‍ය ශක්තිය මේ මොහොතේ ඔබ නමින් පින්බරාතන සත්ත්ව කොට්ටාශයක් කිමනාද්ද කුමනාද්දක කුමනායරින් සැරි සැරී සිටියත් ඒ අතරින් පරදත් උපජීවීන් කියන කොටසේ මේ මොහොතේ පින්බරාතන සත්ත්ව කොට්ටාශයක් මේ මොහොතේ පින් බලාපොරොත්තුෙන් සිදීනම් ඒ සිළු දිනාටම මේ පුණ්‍ය ශක්තිය මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා කියන්නේ මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරයේ අකුසල ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ අභව ස්ථානයේ තියෙනවා නම් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සුගතිගාමී වේවා සුගතිගාමී උතුම් මනුස්සත්වයට උතුම් සද්ධර්මස්නයට අවස්ථාව ලබාගෙන චතුරාර්ය සත්‍ය අපන ආරෂ්ඨාංගී මාර්ගයේ පූර්ණේ කරගෙන සතරපල් ලැබී ධාන බල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමලත් මේ කුසලයේ උපනිෂ්ණයක් වේවා හේතු වාසනාව වෙත්වා හේතු වාසනාව වෙත්වා හේතු නැත්තා ඔය ගෙවෙන්නා ඔය දුක්ඛිත භාවයෙන් නිදහස් වීමටම මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සංසාරයේ කිසිම දිනයක මේ අකුසල ධර්මයට යටත් නොවි ඒ කුසල ධර්ම වඩාගෙන මේ පුණ්‍ය ශක්තිය වර්ධනය කරගෙන උතුම් මෝනියම් භූමිය සාක්ෂාත් කර ගැනීමටම හේතු ආසනාම් වේවා හේතු ආසනාම් වේවා හේතු ආසනාම් වේවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සතර ගන්දුලින් ගේවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදු කරයි ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු මම් පරන්ති එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ජංගින් රතනං ලෝකේ විජ්ජති විවිධාපතු රතනං බුද්ධ සමන්නත්ති රතනං ධම්ම සමන්නත්ති රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තී සියලු ලෝක සියලු සත්‍යයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සැනසෙත්වා සිරු දිනාට